දැයි අපේ ගරු කටයුතු මහා සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැත්නම් වැඩමුළුවේ අවසාන දවසෙත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිශුද්ධි පදහානියංගන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අප මේ නමයක් වූ පාරිශුද්ධි පදහානි අංග වලින් මේ පසුගිය දවස් කීපෙම ඉදිරියෙන් තියාගත්තේ මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි පදහානි අංගය. ඉතින් ඒක අපි භාවනාවේදී භාවනා මානසිකාරයට කොහොමද අපිට සම්පාත කරගන්න පුළුවන් වෙන්නේ? ඒ අරමුණට සාපේක්ෂව කොහොමද සිද්ධ වෙන්නේ? ඒකෙන් මොනවද හම් වෙන්නේ ආදීනව ආස්වාද නැත්තම් බල ප්‍රයෝජන කියන සමහරක් කරුණු අපි සාකච්ඡා කරා. ඉතින් අද අපි ඒ වගේ සමාලෝචනයක් කරලා ඒක යෝගාවචරයට විශේෂයෙන්ම මේ මට්ටමට හිත දියුණු කරගත්ත මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න මට්ටමට හිත දියුණු කරගත්ත යෝගාවචරයට නිවන නොලැබුණත් ඒ නිවනේ පෙරමග ලකුණු සාන්තිය පැටෙන හැටි ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි සරුවචන් වහන්සේ අන්තන්හි දේශනා කරන ලද ඒ යම් යම් සාධක සූත්‍ර ඉදිරිපත් කර ගනිමින් ඒක මේ ලබනාත්මයට යන්න හෝ මතු බුදු වෙන මෛත්‍රී බුද්ධ සාසනයට යන්න හෝ අවශ්‍ය නැහැ. භවනා කරන කෙනාට තමන් ජීවිතයට මුහුණ දෙනකොට එන ප්‍රශ්න ආරවුල් ගැටලු එතන අරියාදු වලදී බොහොම පහසුවෙන් ඒවෙන් උත්තර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මේ මාර්ගයේ අමාර්ගයේ එහෙම නැත්නම් මේ වියවුල බේරා ගැනීම හරහා සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇත්තටම කියනවා නම් යම් කිසි කෙනෙක් ඒ පට බේරගත්ත කෙනෙක් නායකත්වයක් දෙනවා නම් ඒ මුළු පද්ධතියට මේ ආනිසංස හම්බ වෙනවා. ඒ ඒ ඒ සමිතියට මේ ආනිසංස ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒක අමාරුවෙන් නමුත් ලබා ගත්තොත් Tamanda විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේට ප්‍රමුඛතාවයේ නායකත්වය පරිපාලනය ලැබෙනවා විතරක් නෙවෙයි ඒක ඇසුරු කරන ඕනම කෙනෙකුට ඒකේ ඒ ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේක මේ වගේ මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියක් අපි කරන ගමන් කරන මාර්ගයේ යටි පහු කරගෙන යන්න වෙනවා. ඒක තියෙන නිසා අපි පටන් ගන්න දවසේ භාවනාවට පටන් ගන්න වෙලාවේ අපි ළඟ වැරදි තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ ලොකු වාසියක් හම්බ වෙනවා. අපිට ඉස්සරහදී ඒක සලකා බලලා සුද්ධ කරගන්න වෙලාවක් ලැබෙනවා. ඉතින් අර ආගම කරලා දීලා තියෙන අපි බය කරනවා. නෑ නෑ උඹලා වවුකාරයෝ අපේ පින් කැටේට සල්ලි දාපල්ලා. එතකොට අපි තමයි උඹලා වීඩියෝ කන ගහන යන්නේ උඹලා මහා නිවන් දකින්න බෑ කියලා පුළුවන් තරම් පාච්චල් කරලා තුච්ච කරලා පාහර කරලා අර පුත්තජනියා පාගන ගතියක් තියෙනවා. ඒක හැම ආගමකම කරන පාහර වැඩක්. නමුත් ਸਰවඥාන්තේ මට්ටමට දාන්න බෑ. සර්වඥාන්සේ හැම කෙනෙකුටම ගැලවුම් මාර්ගයක් කියලා දෙන්නයි ලෝකේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔය සතිපාසල පටන් ගන්නකොට අපි සාධාරණීකරණය කරා ගොඩක් කල් ගත්තා මේ සතිය අන්‍යාගමිකට උනත් කියන්න පුළුවන්. පෞකාරයකට උනත් දෙන්න පුළුවන්. හිරකාරයකට උනත් දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදී විශාල කන්දක් පෙරලිලා ඉන්නා වගේ සදාචාරවාදීන් අපේ ඇඟට ගොඩ වුණා. එහෙම කොහොමද කරන්නේ? මේ අපි මෙච්චර මහන්සිලත් අපිටවත් කරගන්න බැරුව කොහොමද අපරාධකාරයෝ එහෙම කරන්නේ? කොහොමද පව්කාරයෝ එහෙම කරන්නේ? කොහොමද අබෞද්ධයෝ එහෙම කරන්නේ? කොහොමද මිත්‍යා දෘෂ්ටිකයෝ එහෙම කරන්නේ කියලා හරියට ඉතින් නයින් වෙන බුම්බනවා නෙවෙයි ගැරන්ඩියෝ වෙන බුම්බන කතාවල් තමයි ආවේ. ඉතින් ඒක මගේ ජීවිතයේ අවුරුදු 40ක් දැකලා තියෙන නිසා මම ළඟ හරියට නිදර්ශන තියෙනවා. හරියට අත්දැකීම් තියෙනවා. නමුත් මෑතකදී ඒ ඒ අධ්‍යක්ීම් සහ නිදර්ශන වලට සර්වඥාන්සේ දීපු සූත්‍ර ටික සාධාරණීකරණය කරන්න. ඒක රබර් සීල් එක ගහලා කියන්න මේක බුදුහාමුදුරු කීප එකක් කියන්නේ කියනකොට තේරුණා මේ සදාචාරවාදීන් හම්බුරා නම් මම අවුරුදු 40කට ඉස්සෙල්ලා මං කවදාවත් සතිය වඩන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ කියාවි පන්සිල් පද පහම කඩලා තියෙන්නේ. කරන්න තියෙන පහරකම් ඔක්කොම කරලා තියෙන ඉතින් කොහොමද ඔබ භාවනා කරන්නේ කියලා. ඉතින් ඒක නිසා දෝ මට ඒ දවස් ඉඳලම ඒ දවස්වල තිබෙන්නේ නැත්නම් හාමුදුරගෙන පෙන්වන්න බෑ. මම දන්නේ ඇයි කියලා. දැන් මම හාමුදුරුවෙක් හාමුදුරු කෙනෙක් නිසා මම හිතනවා මම කාගවත් හිතේ දරනව නෙවෙයි කියලා. ඉතින් මේ වාතාවරණ නිසා බුද්ධ ධර්මත් එපා වෙලා තිබුණේ. පා වෙලා කියන්නේ මේකෙන් ගන්න දෙයක් නැහැ නේ. පව්කාරයට ගල් ගහන එකනේ කරන්නේ. ඔබ පව්කාරයා ඔබට මොකුත් කරන්න බෑ ඉතින්. හිත යන්නේ බවටම තමයි. ඒක පිළිබඳව මම කවුරක්වත් සුද්ධ කරන්න යන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නකොට තමයි ධම්මික හාමුදුර හම්බෙලා ඕස්ට්‍රේලියානු හාමුදුර කෙනෙක්. ඒ ශාන්ති හම්බෙච්ච වෙලාවේ මං ගියයි කියලා මං දන්නේ නැහැ සුදු හැමට තියෙන ආදරයට වෙන්න ඇති. අපි සාමාන්‍ය බුදු හාමුදුරන්ට වැඩිය සුදු හාමුදුරන්ට කැමති. ඒකදී ලංකාවේ තියෙන පාහර ගතිය. අපිත් තියෙන අය ගතිය. ඉතින් ගිහිලා කතා කරාට පස්සේ ඒ ශාන්ති මාව හොඳටම පාචල් කරා. පාචල් කිව්වා උඹලා වගේ කොට කියලා දීලා වැඩක් නැහැ. මෙච්චර ලස්සන ධර්මයක් මේ ලංකාවේ තියෙද්දි මෙච්ච ලස්සන ධර්මදීපේ කියලා බල ලේබල් ගහගෙන ඉඳදී එක එක්කත් එක එක්කත් ධර්මයේ මේ තියෙන සෙල්ලක්කාර ගතිය දකින්නේ නැහැ කියලා. ඉතින් මම කව ඇත්තටම දකින්නේ නැහැ. දකින්නේ නැහැ නිසා මාත් ඉන්නේ කවදාකවත් මේ භාවනා පැත්ත බෑ අපි විද්‍යාව කරන්නේ අපි කලා විෂයට තමයි දාලා තියෙන බුද්ධ ආගම. අපි ඊටදී උඩින් ඉන්නේ. අපි විද්‍යාව විෂයන් කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට මාස 18කට වැඩි කල් ගත්තා මං හිතනවා. දැන් පව් කරලා තිබුණාට ප්‍රශ්නයක් නැහැ සතිය වඩන්න පුළුවන් කියන්නේ. ඉතින් මම විවිධ කරුණු ගෙන හැරපෑව බෑ මං සතුම් මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමීත්‍යාචාරය කරලා තියෙනවා, බොරු කියලා හිස්සචන කියලා තියෙනවා, මත්පැන් බීලා තියෙනවා. කොහොමද සතිමත් වෙන්නේ කියලා. ඉතින් සංකෝ ඒක උඹනේ උඹ විසින්ම මේ නුසුදුස්සෙක් කරගන්නේ. මං කවදාකවත් එහෙම බලන්නෙත් නැහැ. හැබැයි සතිය වඩනකොට බලපාන්නෙත් නැහැ. ඉතින් මං හිතුවා මේ සුද්දේකේ කතාවක් නිසා උත්සාහයක් කරලා බලන්න පුළුවන්. හැබැයි මම දන්නවා ෂුවර් මට හරියන්නේ නැහැ කියලා. මොකද මගේ හිත දන්නවා පව් කරලා තියෙනවා කියලා. මට මේ මම සභාවෙ ඉන්න ඔක්කොට වැඩිය මම පව් කරලා තියෙනවා. නමුත් කාලයක් යනකොට ඒ ශාංශය මට දීපු අත දීපු ක්‍රමය මුලින් මුලින් මට ප්‍රොස්පරස් දැම්මට මම ඒක කඳු නගින්න ගියා, ගංගෙවල් වලට ගියා, පොත්පත් කියලා දුන්නා, ළඟ තියලා විස්තර කරලා දුන්නා මේ බුදුරජාණන් වහන්සේ කවදාවත් පව්කාරයට ගල් ගහලා නැහැ. නැගිටින්නයි අත දෙන්නේ. ඔබට ඕනේ නම්. මට කොච්චරද කියනවනම් ඒ වෙනකොටම පැවිදි වෙන්න හිතුණා. ඊට පස්සේ පැවිදි වෙන්න බෑ. මම අද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා. ඔබට ගාය. එක දැනක ඉන්න බෑ. ඒ නිසා උංගා කල්යයි පැවිදි වෙන්න කොච්චර හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවසට නිකන් ගිහිව භාවනා කරන්න ඕනේ. ඒ භාවනා කියන වචනේ පාවිච්චි කරන්නත් එපයි. ඔබ වගේ ඊලන්දාරියෙක් භාවනා කරයි කියලා කවුරක්වත් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් සතිය වඩපන්. මම මේ හදන්නේ මම මේ කියන්නේ සතිය වැඩි වීම සඳහා මූලික සුදුසුකමක් නැහැ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඊට පස්සේ නිල්ලඹ ගියාට පස්සේ ડોક્ટર ෆර්නෑන්ඩෝ පරාක්‍රම ෆර්නෑන්ඩෝ හම්බෙලා මං කිව්වා මේ පොතේ කියනවානේ සතිපට්ඨාන වැඩුවොත් අවුරුදු 7කින් ආනිසංශ තියෙනවායි කියලා. එවනම් මේකට මූලික සුදුසුකම මොකක්ද කියලා? නෑ එහෙම එකක් නෑ අයියෝ. මම කවදාකවත් වෙන්න බෑ. අවුරුදු 7කින් මෙතෙන් යන්න පුළුවන් නම් මූලික සුදුසුකමක් තියෙන්න බෑ. නෑ මම දන්න විදිහට එහෙම එකක් නෑ. සැක කරන්න එපා කරමු කිව්වා. මම කව සැකයි. ඊට පස්සේ කමලසිරි ආම්දුර හම්බුණා. ඒ ශාන්ච මට කිව්වා මාත් ඔච්චර නම් දන්නේ නෑ. මෙන්න ඥානන්ද කියලා හාමුදුරනේ පොතක් කියලා තියෙනවා. මේක ඒකායන මාර්ගයමයි. මේක ෂුවර්. ඒත් මට සැකයි. මේක කොහොමද ඒකායන මාර්ගය වෙනවනම් ඇයි මේ මිනිස්සු කරන්නේ නැත්තේ? බාන බාන භාවනා කරනවා පැවිදි වෙනවා එක්කෙනෙක් ළඟවත් නැහැ මේ ගුණ ධර්මයක්. ඉතින් මම කරනවාද කියලා ඉතින් ඒකට ගොඩාක් කල් ගියා. කල් යන දිගටම සතියේ තියෙන මූලික ගුණයක් තමයි සතිය කරා සතිය වඩන්න එන කිසිම කෙනෙකුගේ ආගමක්, ජාතියක්, වංශයක්, කුලයක්, ගැහැණු පිරිමකමක් බලන්නේ නැහැ. ඒ කාලේ මම ගියෙක් නිසා හිතුවක්කාර ඉලන්දාරියෙක් නිසා මට ඒක ලාභෙට හිතුණා. මම හිතුවා ඉස්සල්ලාම පැවිදි වෙලා තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ, අරණ්‍ය ගත වෙලා තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ කියන ඔක්කොම අර හඳුන්වා දීප ක්‍රමයෙන් මගෙන් ගියා. ඉතින් ඒ වගේම තමයි ඒ ස්වාමීන් වහන්සේ වාසනාවට වගේ මට කිව්වා. උඹට ඔයගේ විශේෂ ආසාවක් තියෙනවා නම් බඳින්න එපයි කියලා. ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුව ගන්න රස්සාවක් කරන්න යන්න බෑ. උඹ හම්බ කරන්න ගියොත් කිලෝරක් නැතුව හම්බ වෙනවා. එතකොට මේකට කඹරන්න වෙනවා. අන්තික භාවනා කරනවා කියලා කාටවත් කියන්න එපා. මොනම කෙනෙක්වත් උඹ වගේ කෙනෙක් භාවනා කරනවා කියලා හිතන්නේ නැහැ. හැබැයි හොඳක් කරලා දුන්නේ ඒ ස්වාමීන්සත් මගේ වයස වගේ. ඉතින් මේ අවුරුදු 7ක් 8ක් කරනකොට පුදුමාකාර වෙනසක් මගේ ජීවිතේ එන්න පටන් අරගත්තේ. මේ භාවනා හරියනවා කියන එක මම මේ ධානා මාර්ගඵල නෙවෙයි සතිය වඩන්න පුළුවන් කියන මෙච්චර පව් කරපු මට මෙච්චර සිල්පද දැන දැන කඩපු මට පුළුවන් කියන එක. හැබැයි මං කටපූචානම් කියන්නේ ගියේ නෑ. ඒ පුළුවන්කම බල බල ගියා. ඉතින් ඒක නිසා මේ සභාවේ ඉන්න කට්ටිය මම දන්නවා අනිවාර්යයෙන් මට වැඩිය කරන්න පුළුවන් හැබැයි හැම කෙනාටම සැකයක් තියෙනවා. ඔය කිව්වට දන්නේ නැද්ද ඉතින්? දසපාරමිතා පිළිලත් නැහැ, ත්‍රි හේතුක ප්‍රතිසන්දිත් නැහැ. ওই මෛත්‍රී බුදු ආහන්සන්ගේ පස්සේකේ යන් මේකේ කරන්න බෑ කියලා. වෙන එකක් කියනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භක වාක්‍ය පිළිබඳ මේ හැම කෙනාටම සැකයක් තියෙනවා. ඒ කායනෝ අයං බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සාත්ථගමාය ඥායස්ස අධිගමය නිබ්බානස්ස සච්චකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා මහණි මේ ලෝකේ සත්‍යාගයේ පිරිසුදුකම ඇතුළු අපි මේ කතා කරන පාරිශුද්ධිය ඇතුළේ සියලුම නිවන දක්වා වැඩවලට සතිපට්ඨානෙමයි එකම බෞද්ධයෙක්වත් ඔක පිළිගන්නේ ඒකත් කියනවා සතිපට්ඨානේ වඩන ගමන් කතරගම ගියාට කවන්නේ සතිපට්ඨාන වැඩ කරනවා අරක කිරුවට කමන්නේ නැහැ මේක කිරුවට කමන්නේ නැහැ කියලා අන්තිම සතිපට්ඨානේ පස්සට දාලා මොනවදෝ වැඩ වගයක් ඇවිල්ලා අද බෞද්ධයන්ගෙන් කීයද කීයද නැද සතිය කියන එක දන්නේ සතිය ඊටාම වැදගත් දෙයක් බව දන්නේ ඒක කියලා දෙන්න ගියාම කී දෙනෙක් පස්ස ගන්නවා ඕකෙන් පුළුවන් ද ඔච්චර ලොකු වැඩක් කරන්න ඔయిత වැඩිය මේ මේ මේ දේවල් කෙරුවේ හොඳ නැද්ද කියලා ඉතින් මම හරි සන්තෝෂ වෙනවා අපි මේ මේ ශාලාවේ 174ක් මේ වගේ වැඩමුළු පවත්වලා තියෙනවා. මේ වගේ තැනක අර කිසිම තැනක වැඩි කරන්න බෑ. පුදුමාකාර සැකයක් තියෙනවා විශේෂයෙන්ම බෞද්ධ අතර. මේ ඒකායන මාර්ගයේ සතිපට්ඨානය කියන එක පිළිගන්නම කැමති නෑ. නමුත් ඒකෙන් මේ හිත වටන්න, ලැජ්ජාවටපත් කරන්න, පශ්චාත්තාප කරන්න නෙමෙයි මම මේ කියන්නේ. සතිය වඩන කෙනාට පටන් ගන්නකොටම කියනවා සියල්ලම විශේෂ සමහිතය යොදලා බලන්න. එන හැම දෙයක්ම විශේෂයි. Taman හම්බ වෙන මිනිස්සු අරමුණු මොනදී ආවත් තෝරන්න යන්න එපා. Taman ඇසුරු කරන කට්ටිය මෙයා දුක්ඛ මෙයා පොඩ්ඩ මෙයා අරකන් මොකක්වත් හොයන්නේ ඔක්කොම මිනිස්සු. ඒ වගේම එන අරමුණු කිසිම දෙයක කිසිම කෙලෙසයක් නැහැ. එන අරමුණට හැප්පිලා තමයි කෙලෙස් ඇති කරගන්නේ. ඉතින් මේ අදහස හැබැයි මට හරි ප්‍රිය අදහසක් වුණා ඒ දවස්වල. භාවනා කරන මමත් ඒකට ගිහියෙක් වතේ මේ සංඝයායි ගානමයි මාත් ඉන්නේ. මට කියලා වෙනම මොකක්වත් ඕනේ ඒ බුරුම පඬිස් ස්වාමීන් ළඟට ගියාට පස්සේ කියනවා සංසාරේ බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනත් ඔක්කොම භික්ෂුන් වහන්සේලා කියනවා. එතකොට මම පැවිදිලා හිටියේ. ඉතින් ඒ ලොක්කම තේරවාද භික්ෂුන් වහන්සේට මම අපට කියනවා සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන සියලුම දෙනාට බුදුරජාන්සේ කැත නැතුව දුව කියලා ආමන්ත්‍රණය කරනවා පුතා කියලා ආමන්ත්‍රණය කරනවා පුළුවන් නම් ඒකට එකතු වෙන්න. එහෙම නැත්නම් මේ සංසාරේ කකා කකා යනවනම් මොන බෞද්ධ කිව්වත් මොන නිකාය පැවිදි වුණත් කිසිම වගතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ සතියේ වඩන කෙනාට ආරම්භයේදීම සතිය අඳුරලා දෙන්නේ මේ සතිය වඩන්න අහවල් අහවල් සුදුසුකම් අවශ්‍යතාවයක් නැහැ. එකක් ඕන. මනුස්සකම්. ඒක තමයි අද නැත්තේ. common sense තමයි most uncommon නද. සාමාන්‍ය බුද්ධිය කාගේ ළඟවත් නැහැ. ඉතින් මේක අපි මුලින් ඉඳලම පොඩි දරුවෙකුට සතිය දෙනකොට අපි දැනගෙන යන්නේ කියලා දෙනවා. ඒක විශ්වාසයෙන් කියන්නේ. ඒ සතිය තියෙන මේ හැම දෙයකම මේ සලකන ගතිය හරියටම බලපරෝජන ලැබෙන්නේ නැත්නම් අස්පනා පිටම පේන්න පටන් ගන්න ඔය මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියේදී ඒ නැත්නම් මේ විපස්සනාවට සතිය පාදක වෙන බව හොඳට තේරෙන වෙලාවයි. මේ මම යන බස් එක තමයි හරි බස් එක මේ පාර තමයි මේ බස් එක මේ පාර කියලා දැනගෙන වෙලාවේදී අර තමන් පටන් ගන්නකොට සත්‍ය පිළිබඳ තිබ්බ විශ්වාසය හොඳට තහවුරු වෙනවා. ඒකට මෙන්න මෙහෙම නිදර්ශන සූත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේක ඇත්තටම බණහඬ අම්මුනේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක. ඉතින් ඒකෙදී සර්වජනහන්සේ ඉන්න වෙලාවක නිගණ්ඨනාත පුත්තුගේ ගෝලයේ අසුබන්ද පුත්ත ගාමිණී කියලා සර්වචනanse ළඟට එනවා. ඒ කියන්නේ දැන් වගේ ඔය මුස්ලිම් මිනිස්සු පන්තල් යනවා. යන්නේ බෞද්ධයෝ පල්ලි වලට යන්නේ කතාවක් තිබුණේ කවුරුත් කවුරු ගිහිලා තිබිලා තියෙනවා. අන්‍යාගමිකයොත් බුදුහාමුදුර ගාට ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන්සේ බොහොම සූදු පිළියරන් තියෙනවා. පිළියරනහලා තියෙනවා තමුන්නාංශ දැන් ඉතින් මේ සාසනික බැඳලා කටයුතු කරන කෙනෙක් නේ. ඒකෙත් තියනවාද මේ ඉන්දිය සංවරයක් හෝ කර්මසා කර්මඵල පිළිගැනීමක් කියලා. එතකොට මේ ගාමිණී කතා කරලා තිනවා අපේ නායකයා අපේ සාස්ෘණ අපිට කියනවා සතුම් මරන්න එපා සතුම් මැරුවොත් ඒකාන්තෙම අපාය යනවා. වරකම් කරන්න එපා වරකම් කරුවොත් ඒකාන්තෙම අපාය. කාමීත්‍යචාරය කරන්න එපා ඒකාන්තෙම අපාය. බොරු නැත්නම් වචනික දුස්චරිත මත්තන් පාන්නේ. ඔය පහමයි බෞද්ධයන් සින්න වෙලා තිබිලා නැහැ. ඒක ඒක මේ අන්‍යාගම කරන සාසුන් වහන්සේත් අර ශ්‍රාවකයන්ට කියු දෙයි. ඒ නිසා යම් බහුලං යම් බහුලං කරෝති තන්තං නියාති. යම් යම් කර්ම වැඩි වැඩියෙන් කරනවාද ඒ අනුව එයා අපාගත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අසිබන්ද පුත්‍රට කියනවා එහෙනම් කවුරුවක්වත් අපාගත වෙන්න බෑනේ. ඒ මොකද අපි නිටතරම පව් කරමින් නෙවෙයි ඉන්නේ. ගොඩක් වෙලාවට ඉන්නේ පින පින් කරමින් බෙලහිට බවක් කරනවා. ඉතින් ඒක නිසා ඔය විදියට යනවනම් කවුරුත් අපායට යනවා. කවුද උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු බරබරයි. කවුද උදේ ඉඳලා හැන්ද වෙනකන් හොරකම් කර කර ඉන්නේ. කවුද උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමීච්ඡාචාරය කර කර ඉන්නේ. කවුද උදේ ඉඳලා හැන්ද වෙනකන් බොරු කී කියයි. කවුද උදේ ඉඳලා හැන්ද වෙනකන් බීලා ඉන්නේ. බීලා තියෙන එක නම් සාමාන්‍ය කර දෙයි මට හිතෙනවා. උදේ පාන්දර නැගිටපුවාන් රැම්මක් දාගත්තාම ඒක පුළුවන්. ඉතින් ඒ නිසා යම් බහුල යම් බහුලං කරෝති තන්තන්නී ආදී කියන විදිහට යමක් යමක් බහුලීකත කරලා තියෙනවා නම් ඒ අනුව අපාය යනවා නම් අසිබන්ද කවුරක්වත් අපාය යන්න බෑ කියන. ඒකට අසිබන්ද පුත්ත ඔළුව පාත් කරගන්නවා යා පිළිගන්නවා. ඉතින් එයා ඒකාන්තයෙන් අපාය යනවායි කියලා කියනවා නම් එක්කෙකුටවත් මේ ලෝකේ නිවන් දකින්නත් බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද අපි කොයි වෙලාවෙත් මොනවා හරි කර්මයක් කර කර ඉන්නේ. ඉතින් මේ කර්ම කවදද ඉවර කරන්නේ? එන කාදාකත් අපාගත වෙන්න බෑ. එන යන් යන් වේදිතං කම්මං කරෝති තන්තන්නේ යහති කියන එක බුදු දනන්සේ මතක් කරනවා ඊටාම දාගන්න යම් දෙයක් තියෙනවා. විඳිමින් නැත්තම් චේතනා කරමින් ඒකනම් අපායත යනවා. යමක් විඳ විඳ දැක දැක දැන දැන කරනවා නම් වෙනවා. කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා අර පරණ ක්‍රමයට කවුරු හරි හිතාගත්තොත් උදේ ඉඳලා ඇඳ වෙනකම් මම පවුල් කරනවා. මයි ළඟ නැහැ සීමාවක්. ඒ නිසා ඉතින් කවදාකවත් බෑ ඒකාන්තයෙන් මං අපාය තමයි කියලා. ඒ සාපේ නිසා ඒකේ නා අනිවාර්යම අපාය යනවා. ඒ ඒ වැරදි ඇදහිල්ල නිසා අනිවාර්යම අපාය යනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ පව් කරන මිනිහට අපාය තීන්දුව කරන්න නෙවෙයි. පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේත් කියන සත්තු මරන්න එපා ඒක හොඳ නැහැ කතයි. අපාය යනවා. හොරකම් කරන්න එපා, කාමීත්‍යාචාරය කරන්න එපා, වචන දුෂ්චර්ය කරන්න එපා, බොණ්ඩ එපා. නැත්නම් මත්පැන් පානය කරන්න එපා. ඒ වෙනුවට කවුරු හරි කිව්වොත් අනේ සාංශ මේ වෙනකොටත් මම ওই පහ කඩලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් දැනගනින් ඔබ මේකෙන් අනිවාර්යයෙන්ම අපායට යන්න පුළුවන් සාසනයක් තියෙනවා. ඔබ සත්තු මරලා තියෙනවනම් අද ඉඳලා අබේ දානේ දීපන්. හොරකම් කරලා තියෙනවනම් දන් දීපන්. කාමීත්‍යාචාරය කරලා තියෙනවා කාමවස් වලට අරසව සලසපන්. බොරු කියලා හිස්සචන පරිසචන කියලා කට තියෙනවා කට වහගෙන හිටපන්. බොන ගතියක් තියෙනවා නම් මදේට පමාදයටපත් වෙන ඒක කරන්න එපා. මෙතන කවුද ඉන්නේ බීලා නැති කෙනෙක් බලන්න හැම කෙනාම මදේනේ ඉන්නේ. හැම කෙනාම ප්‍රමාදෙනේ ඉන්නේ. අපි යොබ්බන මදය, තරුණ මදය, කුල මදය, උගත් මදය කියලා নানা ප්‍රකාර මදවල ඉන්නේ. ඒක මේ අරක්කුම නෙවෙයි, කසිප්පුම නෙවෙයි, බියර්ම නෙවෙයි. මොකක් හරි බීලා එක චිත්තක්ෂණයක් තියෙන ගන්න මදයක් නැති චිත්තක්ෂණයක් අපි එහෙමනම් ගිහලා ડિප්‍රෙෂන් කියලා බේත් බොනවා. මදේ තියෙනවා නම් පුම්බගෙන නායි පෙන පුම්බගෙන අඬ හැරපපයි ඉන්නවා. ඒ වගේට අපි ඉන්නේ පමාදේ. මේ આવොත් විතරයි භාවනා කරනවා කියලා අප්‍රමාද වෙන්නේ. ඉතින් ඒක තිබුණට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අප්‍රමාද වෙනකොට ප්‍රමාදේ වෙනකොට අප්‍රමාද වෙන්න. හොඳට හිත අවදි කරලා තියාගෙන ඉන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ බුදු කෙනෙක් පහළලා කියන්නේ එයා පටන් අර ගන්නවා සත්තුන්ට අබේ දෙන්න. මෛත්‍රී කරන. එයා පටන් අර ගන්නවා දන් දෙන්න. එයා පටන් අර ගන්නවා කාම වස්තුන්ට මම අගේ ආඩම්බරේ මේ අරසා දෙන මිසක මම කාමසුන් මිත්‍යාචාර කරන්නේ. පුළුවන්තරම් කරන වචනේ වගබීමෙන් කතා කරන. පුළුවන්තරම් බලන අවදිහිතකින් අප්‍රමාදහිතකින් දවසට ඉන්න චිත්තක්ෂණ වැඩි කරන්න. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන දවසක මේ මනුස්සයර කරපව් ගැන දැනගෙන ඒ ඒ පිං පැත්තට තමන් සත්තු මරුවා නම් අබේ දාහනේ පැත්තට. ඊළ කරලා කරලා කරලා යාර දෙ ගැම්මක් තියෙනවනේ මේක ඉවර කරන්න පුළුවන් ඉවර කරන්න ඕන කියලා කවදා හරි එයා කරලද සත්ව ඝාතන ඉක්මවලා අබේදානේ පින නැගලා එන දවසක් තියෙනවා කියන. කවදා හරි එයා කරපු සත්ව ඝාතන නතර කරලා අබේදානේ දෙන්න පටන් ගන්න දවසක ඒ පින පව ඉක්මවනවා. එහෙම නැත්නම් හොරකම් කරපු කෙනෙක් ඔය ආණ්ඩුවේ රස්සාව කොයි එක කිරුවත් හොරකමක් ඒක. ඒකේ ඒකේ මොකුත් නැහැ ආයේ මේ අපි වාසියෙත් නේ කරන්නේ. කඩේ ගිහලා බඩුවක් ගත්තා තොරකම තමයි. මොකද අපි දන්නවා දෙනවට වැඩිය ලැබෙන්න නිසානේ බඩුවක් ගන්න. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. එහෙම ඉඟා කන එක තමයි හොඳම වැඩි. ඒ සංඝයා පින්ඳ පාත යනකොට හොරකමක් වෙන්නේ. දින තියෙන කන්නේ. ඒ නිසා মালටිනේෂනල් කම්පැනි වල කෝපරේෂන්ස් වල වැඩ කරන කිසිම කෙනෙකුට කියන්න බෑ ඒවා මේ හරි සාධාරණ නීතියක ඉඳගෙන දසරාජ ධර්මයෙන් කරන වැඩේ සූරක් හැමමයි. බලවතා බොඩි එකක් මිරිකන එකමයි. ඉතින් ඒව නැතුව ජීවත් වෙන්න බෑ අප්පා. ඒක කරන්න හැබැයි කාපිට ඇට්ටෝම් ගියා ගෙදර ගියා වගේ කන්න යන්න එපා. සුඛෝපභෝගීත්වව කරන්න යන්න එපා. බඩ රස්සාව කරගන්න ප්‍රයෝජනේ සලකලා හම්බ කරගන්න කි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අනුත ඉක්මෝල කඩාගෙන ගිහිල්ලා වඩා ගන්න හදන්න ගියොත් හොරකම සිද්ධ වෙනවා. ඒ වෙනකොට කවුරු හරි හිතනවා අසීමිතව දන් දෙනවා. දීලා දීලා දීලා අර හොර මට්ටම ඉක්මවලා දාන දෙන්න පුළුවන් වෙලාවක් එනවා. ඉතින් තේරෙන්න පටන් අර ගන්නවා මම අර හොරකම් කරපු නිසා බුදුන් දැක්ක නිසා බණ අහපු නිසා ඔන්න මට පාර පෑදුනා. ඔය හැම අකුසලයකටම කුසලයක් කියලා දෙන්නේ බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙන්නේ. ඊට පස්සේ ඒකේන එයාට ආඩම්බරයක් එනවා. මම පව් කෙරුවා බුදුන් දැක්කේ නැත්තම් මම පව් කරුවා ධර්මයේ හුවේ නැත්තම් මම පව් කෙරුවා ප්‍රතිපත්ති පුරුණ කටිය දැක්කේ නැත්නම් දැන් බුදුන් පහළ වෙලා ඉනවා. ධර්මයේ තියෙනවා. ප්‍රතිපත්ති කරන්න අතර මාත් කෙනෙක්. මම පුළුවන් තරම් සීල රැකගෙන අබේ දාණය දෙනවා, දන් දෙනවා, කාම වස්තුන්ට ආරතාව සලසනවා, කට පරිස්සම් කර ගන්නවා. එතන තමයි ඇත්තටම ප්‍රධානම තැන උතන තියෙන්නේ. ගොඩාක්ම අපාගත වෙන්නේ ක්‍රියාවලින් නෙවෙයි, වචනින්මයි. අන්තික මේ මදේ ප්‍රමාදේ පුළුවන් තරම් අප්‍රමාදව ගත කරනවා. එදාට එයාට ඇති වෙන සතුට, එයාට ඇති වෙන මේ ශාසනික හැඟීම, එමෙතන මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීම ඇති සතුට බුදුජානකේ සංකදම කියන ධර්මතාවයෙන් පෙන්නනවා. කන්දක් උඩට ගිහිල්ලා හොඳ හග්ගෙඩියක් පිම්බොත් සංකුව කියලා කියනවා සංගුව සංගුව කියලා කියන තේව තුල තාමත් කරනවා. පිම්ම මේක කොච්චර ඈතට පැතිරෙනවද? ඒ වගේ අර කරපු පව් ටිකට හරියන්න පින් කරන්න පටන් ගත්තට පස්සේ වල ගොඩලි සමතලා කරගෙන දිගට තලාගෙන පින පැතිරෙනවා. එදාට අර පව් යට ගිහිල්ලා මේ පින නිසා එයා ස්වර්ගයට යනවා. ඉතින් බුදුජානසෙ කියනවා සමහර වැත්තෝ මෙහෙම බණක් දන්නේ නැතුව පුංචි පව් කරලා පාය යනවා. මේ මනුස්සයා පව් කෙරුවත් දිවි ලෝකයට. සමහරු පින් කරලා තපාය යනවා. මේ මනුස්සයා පව් කළා දිවි ලෝකයට. ඒ මොකද මෙයා හරියට දන්නවා මාර්ගය මාර්ගය කරපු බව ගැන පශ්චාත්තාප වෙවි හිටියට ඒකෙන් බුදු ආශිර්වාදයක් ලැබෙන්නේ ධර්මාශිර්වාදයක් ලැබෙන්නේ සංඝාශිර්වාදයක් ලැබෙන්නේ සීලාශිර්වාදයක් නැහැ. පව ප්‍රමාණය දැනගෙන ඒකේ ඉක්මවන ප්‍රමාණයට පිනපැත්ත බුදුන්ගෙන් අහගන්න ඕන. කරන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් පැන්තලෙන් ලියුප එකක් ඊට ඉස්සර කැලකින් මැකුවා වගේ අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට සංකදම වගේ කන්දක් උඩට ගිහලා හග්ගෙඩියක් පිමිනා වගේ තමන්ගේ ගුණ භාවය ඈත බලාතොලට යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තමන් ඒ කරන ලද අකුසල ditta ධම්ම වේදිනිය වශයෙන් කරපු අකුසල උපපජ්ජ වේදිනිය වෙන්න ගියොත් ඊගාව ආත්මෙදී මේ ආත්මෙදිව ගෙවන්නේ නැතුව ඊගාත්මට යන්න ගියොත් හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඒ සාඹ සතුන් මරලා තියෙනවනම් මේ ආත්මෙදිම ගෙවන්න වෙන්නේ වැල් පොලි නැතුව සාමාන්‍ය පොලිය. බොහොරකම් කරලා තියෙනවනම් මැරුණොත් පතංගගෙන ගිහිලා ඊගාව ආත්මෙට හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ තරමටම දන් දීපන්. යම් ප්‍රමාණයට කාමීත්‍යචාරය කරලා තියෙනවනම් ඒ ප්‍රමාණයට කාම වස්තුන්ට අරසව සලසුවා. යම් ප්‍රමාණයට කටමැත දොඩවලා තියෙනව දන්නවනම් කට වහ ගනිල්ලා ඉතින් මේ භාවනා කරන්න ඇවිල්ලා හරි කිව්වොත් එහෙම කතා කරන්න එපයි කියලා මොකද ආය කතා කරුවට අපාය යනවාද කියලා ගස්සගෙන යන්නේ. මේ අපි කාටවත් මුනිච්චාවට තරහට කියනක නෙවෙයි. ඒ වගේම ප්‍රමාදේ වැටිලා අමුදනව රකින්නයි කියලා මේ කරන මේ වසල වැඩි. විනෝද සාසනයක් තියෙනවා අපි පුළුවන් තරම් ඒකට යුත් සිය බුද්ධියෙන් කරමු. සති සම්පජඤ්ඤයෙන් කරමු. මොකද බැරි ප්‍රශ්නේ. ඉතින් පටන් ගන්නෙම නෑනේ. සතිය කියන ධර්මයක් නොවේනම් අපි පටන් ගන්නෙම නෑ. මොකද අපි එතන අපි කාලා කන්නේ අපි පව්කාරයෝ කියන. සතිය ඒක නෑනේ. මේ හතරේ පන්ති හතරේ පන්ති පහ අවුරුදු පහේ ළමයෙකුට සතිය කියලා දුන්නාට පස්සේ. හයේ ළමයෙකුට සතිය කියලා දුන්නාට පස්සේ. ඊළමේ චරිතය හදාගන්න හැටි දිහා බලනකොට අද ඊයේ කතා කරලා කියන ධම්මවිහාරී ආමරෝ මේ ළමයි කියන කතා දිහා දෙමව්පියෝ පුදුම වෙනවා ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 5 ළමයෙකුට ඒ ගැහැණු ළමේ ගිහිලා කියනලු අම්මට අනේ අම්මේ මට නම් ඊට පස්සේ කවදාවත් තරහ යන්නේ නැහැ. යන්නේ හැබැයි මට පේනවා අපේ ටීචර් තරහ යනවා ඒ මොකද මේ ටීචර් බඩින් ඉන්නේ හින්දා ඔය බබා හම්බුනාට පස්සේ ඒකත් නැති වෙයි අම්මා කිව්වා. ඊට පස්සේ කෙනලු ඉඳපු ගමන් අම්මට තද වෙච්චා අම්මට දැන් තරහ ගිල්ලා ඉන්නේ මොකක් හරි බලන්න අප්සෙට් එකක් ඇති කියනවා. ඒ ළමයි දන්නවා මට තරහ ගියාට ඒක හදන්න පුළුවන්. අම්මත් හදන්න පුළුවන්. ටීචර්ත් හදන්න. ඔය ඉස්සරහට අම්මයි ටීචර්යි දරුවා හදනවා කියලානේ. පොඩ්ඩක් වැරදිලා තියෙන ඕගොල්ලන්. ඒක වයර් මාරු වෙලා තියෙන පොඩි එකකින් තමයි හදන්නේ. ඉතින් වගේ අපි පොඩි දරුවෙක් වුණොත් මයිටි වැරදි වෙලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශනය විස්තර කරලා තියෙනවා. මට කරගන්න පුළුවන් ටිකක් තියෙනවා. මං කාටත් හොරේ ඒක කරගෙන කරගෙන ගියොත් කවදා හරි මගේ ඒ දැන් කරන්නේ අපි පුංචි කුසල් නෙවෙයි අධි කුසල්නේ. අපි කරන්නේ අධි සීල ශික්ෂා, අධි චිත්ත ශික්ෂා, අධි ප්‍රඥා ශික්ෂා. අපි පුළුවන් තරම් බලනවා පරියන්ඛයක් ගහලා සක්මනක් කරලා එදිනෙදා වැඩක් කරලා මේ নানা ආකාර විසම දේවල් කරද්දී මට සතිය ඉදිරිපත් කරගන්න පුළුවන්ද? කොයි තරම් සෙනග ඉන්න පාරක ගියත් මම හප්ප ගන්න තු යන්න පුළුවන්ද? මට හදිසි ගමන. එහෙන් මේ මිනිස්සු වයින්නවා මංගු තියෙනවා. මම හප්ප ගන්න තු යන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක තේරුණාට පස්සේ තේරෙනවා. ඔය ලාමක කුසල් නෙමෙයි බුද්ධ ශාසනයක කරන කුසල්. ඒකට දෙය දෙයියෝ දිවි ලෝකේ ඉන්නේ දෙයියෝ ඊර්ෂ්‍යා කරනවා. අනේ අපි දිවි ලෝකේ නෝඩ මේ පුංචි පුංචි කුසල් කරලා ආවේ. දැන් බුද්ධ ශාසනයේ කුසල් කරලා කෙනෙක් ආපු ගමන් අර දෙයියෝ ඔක්කොම පසට වීසිනවා. බුද්ධ ශාසනය කුසල් කරපු දෙයි කෙනෙක් ආපු ගමන් දිව්‍යමය වූ වර්ණ ගන්ධ රස එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිව්‍යමය වශයෙන් පහළ වෙන වැඩි. ආයු වර්ණ සැප බල වැඩි. මොකද මේගොල්ලෝ දැනගෙන කරන්නේ මේ දෙයියන්ට බයවත් අපායට බයවත් නෙවෙයි මම පව් කරලා තියෙනවා මේ ටික අනිත් පැත්ත හරවන්න ඕන කරන්නේ හරියටම ඡණ්ඩාශෝක රජුරෝ තමන්ගේ අකුසල් දැනගෙන ධම්මාශෝක වෙන්න කරපු වැඩ ටික තියෙන්නේ. අඟුලිමාල දැන දැන කපලා. ලේ පිට 999 කපලා. ඊට පස්සේ මේ ආවේනික දුකක් දැකලවත් ඉවස ගන්න බැරි තරම් මෙලෙක් පපුවක් ඇති කරගත්තේ. ඒ වගේ අර කරපු අකුසල් නිසාම ඒ පැත්තට හරවගත්තට පස්සේ අනේ බුදු කෙනෙක් අනේ ධර්මය අනේ ශාසනය අනේ මේ මාර්ගය අමාර්ගය කියන එක තේරුම් ගන්නකොට පේනවා ඔය 2600ක් සාසනේ පරණ වෙලා නැහැ. කහ කෑල්ල කැඩුවා වගේ තාම තියෙනවා. අපි මේ සතිය නෙවෙයි ඉන් එහා මොකද්දෝ තියෙනවා කියලා හිතන්නේ. මේ සියල්ලටම සතිය නෙවෙයි නමුත් සියල්ලටම ආරම්භයේ සතිය. සියල්ලේ මකර තොරණ සතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සංඝයා වහන්සේලාගෙන් මහණනි මේ පුංචි ලුණු කැටයක් අරගෙන පුංචි පීරිසයක තියෙන වතුර ටිකට දැම්මොත් පුංචි දියතලියකට දැම්මොත් ලුණු රස දැනෙයිද? ඉතින් සංඝවංශ කියනවා ඇයි? ඔව් කියලා. ඒ මොකද වතුර අඩුයි ලුණු කැටේ ලොකුයි. මේක අරන් ගිහිල්ලා මහවැලි ගඟට දාන්න. මේක අරන් ගිහිල්ලා කැලණි ගඟට දාන්න කැලණි ගඟේ ලුණු රසක් එයිද? මහවැලි ගඟේ එයිද? ගංගා නංගගේ නෑ ඇයි? වතුර වැඩි ලුණු අඩුයි වගේ තමයි මහණි තමන් කරන ලද කුසලේ වැඩි වෙච්ච ගමන් අර අකුසල් ගඳ නැති වෙලා සාසනික ලස්සනක් එනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපේ යුනිවර්සිටි එකේ බැච් ෆෙස්ලා මට කියන්නේ එමයයි. මට නම් පේන්නේ සතිය හරියන්නේම කඩප්පුලියන්නේ විතරයි වගේ කියලා. පොට භාර වෙච්ච එකනට මේ පාර අහුනොත් සතිය අහුනොත් එයා කඩාගෙන යන ඔය මොකක්වත් දන්නවා මේ ਦਿੱත්ත ධම්ම වේදිනී වශයෙන් මේක ගෙවන්නේ නැතුව ගියොත් එහෙම අපායට ගියොත් එහෙම උපපජ්ජ වේදිනී වෙන්න අපරාපරිය වේදිනී වෙන්න කිලවරක් කරන්න බෑ ශාසනයක් තියෙනවා. එන නින්දාවකට මුහුණ දෙන්න. එන වේදනාවකට මුහුණ දෙන්න. එන කරදරයකට මුහුණ දෙන්න. එන කම්මැලිකමකට මුහුණ දෙන්න. එන බයකට මුහුණ දෙන්න. එන නිදිමතකට මුහුණ දෙන්න ඉතින් දැන් ඉවර කරමු. ආයෙක ගිනියලා ඉවරලා පස්සට ගහගෙන ගිනියලා ඉවරක් කරන්න ගියොත් කෙලවරක් නැහැ. කියලා ඒක ගණ්ඩ මගේ මේ මගේ බන පව් ටිකක් කරලා තියෙන්න ඕනේ. ඔගොල්ලන්ගේ සේසේ මදි වගේ මට පේනවා. ආරම්භක සේසේ මදි වගේ ඒ මුල් ටිකේදී මට ඒ තේරුණ තේරිල්ල මේ මොනවා තිබුණා සතියට බාධාවක් නැහැ සතිය අරගෙන යන්න කාටවත් කියන්න ඕනේ කොහොමද කඩාගෙන යනකොට තේරෙනවා. අර සාමාන්‍ය පුංචි කුසල් නෙමෙයි පුදුමාකාර බර කුසල් වලට උර දෙන්න පුළුවන් වෙලාවක් එනවා. කරන්න පුළුවන් වෙලාවක් එන මොකක්වත් නිසා නෙවෙයි. මම පව් කරලා තියෙනවා. ඒ පව් ගෙවන්න මාර්ගය අමාර්ගය දෙක තීරුම් අරගෙන හරියට හරි තැනට ආයෝජනය කරොත් අර මල ගොඩලි සමතලා කරගෙන යනවා. ඉතින් ඒකට ඒ ඒ වගේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් ඕනේ නැත්නම් යෝනිසෝමනසිකාරයක් ඕනේ විප්ලවීය චින්තනයක් ඕනේ බුදු කෙනෙක් කියලා කියන්නේ මේ සාන්තුරුන්ට බණ කියන ආව වගේම ඒ පෞකාරයෝ ගොඩ ගන්න ආපු කෙනෙක් ඒ නිසා තමයි දන්නවනම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකම් පෞ සිද්ධ වෙන්න බලුවා ඒකට ප්‍රශ්නයක් නැ දිගටම සතිය වඩා වඩාන වඩාන ගිහිලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි වගේ දේවල් පහු කරන යනකොට තේරෙනවා ඒ ටික සතිය වැඩෙනකොට ඊට පස්සේ තමයි බරපතල කුසල් කරන්න හැකියාව. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයත් එක්ක කරන්න ඕනේ ආර්ය පරිශ්‍රණය කරන්න ඕනේ වෙලාව ලැබෙන්නේ. ඉතින් අපි පම් පව් කාර්යයක් මට කරගන්න බෑ මම පව් කරලා තියෙන කියලා සීල විසුද්ධියොත් පටන් ගත්තේ නැත්තම් චිත්ත විසුද්ධියවත් පටන් ගත්තේ නැත්තම් ඒක තමයි සාපේ කියන්නේ. ඒක තමයි ආගම විශ්ින් අපිට දාන පිළිලේ. ඒගොල්ලෝ කියන බෑ බෑ උඹලට ඒව කරන්න බෑ. මේ මේ දේවල් කරගෙන එන්න ඕනේ. දැන් මේ Nissan වනේ හදන්න හදනකොට ධම්මනිසන් තියාඳුරු මුළු බූදලේම විඳන් කරා. හිතන්න 1967 මේ වගේ දෙයකට ආයෝජනයක් කරුවයි කිව්වහම මොන්න තරම් පෙරදක්මක් තියෙන්න ඕනද කියලා. උන්වහන්සේ කියන ඕගොල්ලෝ යන්න හදන මේ පාරේ වාහනවල මම කියන්නේ අඩි 33000 කුඩින් මං යන්නේ සද්ද වේගයට ඉහළින් මං යන්නේ ඒ නිසා මයිත් එක්ක ඕගොල්ලොත් එක්ක කතාවක් නැහැ. ඕගොල්ලන් හිතන්න පුළුවන් මේ වගේ දණක් හදනවා කියලා. ඉතින් එහෙම ඉඳදී ජර්මන් දන් දූතී ඉන්නකොට ආම්දුරනමක් ඇවිල්ලා මෙයා ගිහියා මාත් පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන් කියලා වුණා. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ වැඩ කමක් නැහැ ඉතින් පැවිද්දෙක්නේ. සුදුරෙද්දක් ඇවිල්ලා වාඩි කරලා කිව්වලු මහත්තයෝ ඌව වියදම් කරාට වැඩක් වෙන්නේ නැහැ. කොච්චර වේදන් කරට දැන් නිවන් දකින්න බෑ. ඒක ඒ කාලේ ගියා. උග නිවන් දකින්න පුළුවන් ති හේතුක ප්‍රතිසන්දයයට විතරයි. දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. දැන් සාසනේ ඇති 2500 ගියානේ. දැන් මේ නැති 2500 නිසා මහත්ය ගැන අනුකම්පාවෙන් මම මේ අච්චර දුර ඉඳලා ආවේ. ඊට පස්සේ මේ මේ ස්වාමීන් වහන්සේ දැන් ගියා. අදාළවනේ මම දන්නේ හාමුදුරනේ මට බොහොම ස්තුතියි. දැන් ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මට දසපාරමිතා පිරලාද කියලා? බෑයි කිව්වා. ඔබ වහන්සේ කියනවා මට ත්‍රි හේතුක ප්‍රතිසන්දිද කියලා. බෑයි කිව්වා. ඔබ වහන්සේට දසපාරමිතා පිළිලා දන්නේ නැහැ. ඔබ වහන්සේට ත්‍රි හේතුක ප්‍රතිසන්දිද දන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ දන්න කෙනෙක් ඉන්නවද දසපාරමිතා පිළිලා? එහෙම එකක් දැනගන්න බෑ. එහෙනම් රෙද්ද දහමුදුරේ කතා කරන්නේ. බහින්ද බිමට මං ඉඳ ගන්නම් පුටුවේ මට වඳිද්දී කිව්වා. මේ වගේ අසාමාන්‍ය ගමනක් යන්න හදනකොට ඇවිලිලා වෙන්න බැරි කරුණු ඉදිරිපත් කරගෙන බයිලා කියනකොට ධම්මනිස චාමුල ගැන මට තියෙන හැකි සංඥාව මම ගත්තා ගියා. එහෙම නොතිබුණා නම් එහෙම නොවුණා නම් අපිට මොකද වෙන්නේ කියලා හිතන්න. අපිට බුදු ශාසනයක් නොතිබුණා නම් මොකද වෙන්නේ? ඉතින් ඒක සඳහා කාටවත් කියන්න බෑ උඹ සුදුසුයි මොන සුදුසුයි කියලා. කියන්න බලංකම නැහැ. අපිට කියන්න බලන් උත්සාහ කරලා බලන්න. උත්සාහ කරලා නැවත නැවත එනවනම් එයාට තේරිලා. උත්සාහ කළා නාවයි කියලා තත් කනගාට වෙන්නත් එපා. ඒක තමයි ස්වභාවය. මොකද හොඟ දෙනකොට මේ සතිපට්ඨානේ නෙවෙයි ඒ කායන මාර්ගේ. ඒගොල්ලන්ට නානාවිද නක්ෂස්ත්‍රකම තියෙනවා, වෙන ආගම් තියෙනවා, වෙන වෙන මේ ලෙඩ රෝග සුව කරගන්න වැඩ තියෙන ගොඩාක් වැඩ. ඉතින් ඒගොල්ලන්ට මේකේ යම් සේවයක් වෙනවා ඇති. නමුත් මේ උත්කෘෂ්ඨ සේවය ගැන කල්පනා කරන කෙනෙක් එයත් එක්ක කතා කරලා විනිශ්චයකට ඉන්න නරකයි. එයා දැනගන්න ඕනේ පටන් අර ගන්න කොහෙන් හරි සතිය. නැත්නම් සතිපට්ඨානෙ නැත්නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කරගෙන කරගෙන යනකොට Tamanට ඒ ඇති වෙන යම් යම් විසුද්ධිය වලදී තේරෙනවා මේ ඔක්කොමලා කනා බල්ලංගා වගේ ගැහුවට යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ. පාර දිගේ යනකොට හරි පාරේ යනකොට ගැටුම් නැතිකමම. එහෙම නැත්නම් ආරස් කපන්න කවුරුත් නැතිකම මේක පාළුවක් වගේ තමයි තේරෙන්නේ මේකට උදකලාව කියලා තමයි දාගන්න. ඊ පාරෙන් කවුරුත් එන්නේ නැහැ. මේ නිවනේ බුදුජානසන කොච්චර ගියත් ඒක හවුස්ෆුල් වෙන්නේ නැහැ කියනවා. නිවන හවුස්ෆුල් වෙන්නේ නැහැ ඉවරයි කියලා කියන්න බෑ ඕන කෙනෙකුට දාගන්න පුළුවන්. කවුද ඉන්නේ ගේට්ටුවේ තීන්දුව කරන්න නිවනට යන්න බෑ පුළුවන් කියලා කියනවා. ඒ වගේම ගතිය සතියේ තියෙනවා. කාටද කියන්න පුළුවන්නේ ඔබට මං සතිය වඩන්න දෙන්නේ නැහැ කියලා. කාටද කියන්න පුළුවන් ඔබට සතිය වඩවනවාමයි මං කියන්නේ. නැත්තම් කාටද කියන්න පුළුවන්නේ මගේ සතිය කඩ ඔබේ සතිය මං කඩනවායි කියලා. මොකාටවත් බෑ. ආන්නේ විදිහට යනකොට සීලවන්ත වෙලා සතිය වඩන්න ඕනේද සතිවන්ත වෙලා සීලවන්ත වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ආගම හරි බයයි කතා කරන්නේ. මෙහාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ බණක් කියනවා. සති සම්පජඤ්ඤ සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරනවා සති සම්පජඤ්ඤම් වික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපයුත්තස හතුූපනි සංහෝති හිරොත්තප්පං මේ බුදුසසුනේ ආරම්භ කරන හැටි මහණෙනි සති සම්පජඤ්ඤේ නැති කෙනෙකුට සති සම්පජඤ්ඤයෙන් වෙන් වෙච්ච කෙනෙකුට කවදාකවත් පවට බයලජ්ජා දෙකවත් පහළ වෙන්නේ නැහැ. ඒකට හේතු කරුණක්වත් නැහැ කිය. සති සම්පජඤ්ඤයේ තියෙන මිනිහට තමයි හරි වැරදිකවත් තේරෙන්නේ. මොකද කරන දේ බල බලානේ කරන්නේ, දැක දැකනේ කරන්නේ, දැන දැනනේ කරන්නේ. දැනගෙන කරත් නොදැන කරත් අකුසලයි අකුසලයි. ඒක නිසා සති සම්පජඤ්ඤයේ තියෙන කෙනා විතරයි සති සම්පජඤ්ඤම් බික්කවේ සති හිරොත්තප්ප. සති සම්පජඤ්ඤයේ තියෙන උඩ තේරෙනවා මේක ලැජ්ජ දෙයක්, මේක බය දෙයක් කියලා. ඉතින් අපි දැන් මේ ගත කරන ජීවිතයේ මේ විශේෂයෙන්ම මේ විද්‍යාව ආවට පස්සේ ලෝකෙට අවුරුදු 200ක් මේ සති සම්පජඤ්ඤය නෙමේ බයලජ්‍ය දෙක 100 100ක්ම මකලා ඉවරයි. මේ නව තාක්ෂණික කවදාකවත් දියුණු කරන්න බෑ බයලජ්‍යාව ඇතුව. ඒක තලල තමයි ගන්න. ඒකයි අපි මේ પરම්පරාවල් කීපයකට මේ හෙනයි ගහලා තියෙන්නේ. දුවන මතක තියාගන්න මේ නව අධ්‍යාපන ක්‍රමයට බයලජ්‍ය දෙක ඇත්තේම නැහැ. අපි මේ වැඩි වැඩි උගන්වන්න උගන්වන්න අමනියෝ වෙනවා. විශ්වවිද්‍යාලය ඉහළ මට්ටමට යන්න යන්න පිස්සු පිහාට්ටන්ගෙන් පිරලා තියෙන. කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. බෙල්ලි කැපිලිද ඊර්ෂ්‍යාද ක්‍රෝධමානද වැඩියෙන්ම තියෙන විශ්වවිද්‍යාල. ඊගාට පත්‍ර කන්තෝරු වල. ඒ මොකද? කිසිම ලැජ්ජාවක් නැහැ ලේපිට කපන්න. නමුත් බුදුරජාණන් චුගන්න ප්‍රක්‍රමයේ තිබුණ අපේ පිරිවෙන් ක්‍රමයේ තිබුණා නම් දහම් පාසල් ක්‍රමයේ තිබුණ යන්නේ බයලජ්ජාවත් එක්කනේ. කවුරක්වත් ගණන් ගන්න. ඉතින් ඒ නිසා කොතනකදී හරි කාට හරි කොහොම හරි නෑදෑකමක් හිතලා හෝ යාළුකමක් කියලා තුමේ සතිය පොඩ්ඩක් තොල ගාලා දුන්නොත් මේ සතිය රංකිරි ගැට ගාලා දුන්නොත් ටික වේලාවක් යනකොට අපහසුවටපත් වෙනවා මොකද එයාට බයලජ්ජා ඉන්න පටන් ගන්නවා ඒතර කියන්න පුළුවන් සති සම්පජඤ්ඤාට පස්සේ තමයි බයලජ්ජා වෙන්නේ ඒක සති සම්පජඤ්ඤේ තියෙන බවට ලකුණක් ඒක අවරියාදුවක් නෙවෙයි ඉරිටේෂන් එකක් එනවා නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා සති සම්පජඤ්ඤය ආපු ගමන්. ඒකයි කියන්නේ සති සම්පජඤ්ඤේ වඩනකොට කාටවත් අඟවන්න යන්න එපා. දැනෙන්නේ නැති වෙන්න ඉන්න. ඔස්ස ළඟින් මැසලන්න තදවිල්ලත් තද වෙන්න පටන් ගන්නවා සතිය සම්පජඤ්ඤේ එනකොටම. ඒ තියෙද්දි වඩනකොට තමයි Tamanට තේරෙන්නේ ඉස්සර මේවා ගණන් ගන්න නැතුව ගියා මලවඩලි ගණන් ගන්න දැන් හොඳට තේරෙනවා. සම්බන්ධතාවලදී අරමුණක් එනකොට යනකොට මොකද වෙන්නේ කියලා. ඒ තියෙද්දි ඒ තියෙද්දි සතිය වඩන කෙනාට විතරයි තේරෙන්නේ මේ බයලජ්ජත් නැතුව සති සම්පජඤ්ඤයත් නැතුව මේ පිනට ලැබුණයි කියන ඇස් දෙකෙන් වෙන හරියක් වෙන්නේ අකුසල. සති සම්පජඤ්ඤය නැතුව ලැජ්ජ බය දෙක නැතුව මේ කණින් මේ පින් කරලා ලැබු සෝත ප්‍රසාදෙන් වෙන හරියක් වෙන්නේ අකුසල. නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන්. මොකද මේක මේ තුවාලයක් වගේ හැම වෙලාවෙම සැප හොයන. ඒ සැපේ බයලජ්ජාවක් නැහැ. ඒ වෙනුවට ඉන්ද්‍රිය සංවරයක් සහිතව බයලජ්ජාවක් ඇතුව ඇහැ සංවර කරන්න ගියාට පස්සේ තියෙනවා මේක පොට්ට වුණා නම් හොඳයි කියන්නේ. බලන්නෙම කුණු හරපනේ. අහන්නෙම තුප්පහි දේවල්නේ. දැන් පත්තරේ තියෙන කටප්පුලිම දේනේ හෙඩ්ලයින් එකට වෙන්නේ ඕක කිව්වේ නැත්තම් රැයට කෑම කන්න රද කෑම කන්නත් බෑ නිදි යන්නේ නැහැ. අර කුණු ටික ඇහුවේ නැත්නම්. දෙකක් දීලා බලන්න හොද දෙයි නරක දෙයි කවුද කියවන්නේ කියලා නව කතාවල වැඩි හරියක් ඇයි මේ ශෝකාන්ත තියෙන්නේ. චිත්‍රපටි වල ඇයි මේ ට්‍රැජෙඩිස් වැඩි. මිනිස්සු කැමති. ෆයිට් එකක් නැත්තම් කවුද පිච්චර බලන්නේ. දැන් කවුරු හරි පැය තුනක් විතර ඉඳගෙන භාවනා කරන ෆිල්ම් එකක් හදලා පෙන්නුවොත් එහෙම බොක්ස් ඔෆිස් වාර්තා බිතෙයිද? බොක්ස් ඔෆිස් නේ ෆිල්ම් හෝල් එකට ගල් ගහයි. රෙද්දියා ඕක බලන්න දෙන්නේ මේ මිනිහා උදේ නින්නේ ඒක මොනක් තියෙන්නේ මේ ඔන්න තාත්තා දුව දූෂණය කරනවා පෙන්වන්න ඕනේ නැත්නම් අම්මා පුතත් එක්ක දූෂණය කරන අම්මා සල්ලි ගෙනියන්න මලු මදි. අපේම දෝෂේ අපි කැමැති කැත දේවල් බලන්න. ඉතින් ඉන්දිය සංවරයක් නැතුව, බයලජ්‍ය දෙක නැතුව අපි මේ ඇහැ කන දිවනාශය පාවිච්චි කරනවායි කියලා කියනට මල්ටිනේෂනල් කම්පැනි ඇයි මෙච්චර කැමති? ඇයි මේ දේශපන්නච්චෝ කියන්නේ ඔබට මේ රූප දෙන්නම්, සද්ද දෙන්නම්, ගඳ දෙන්නම්, රස දෙන්නම්, පහස දෙන්නම්, රූප වාහිනී, සද්ද වාහිනී, ගෙනල්ලා නිකන් දෙනවා ලයිසන් නැතුව. මේ අපිට ආදරේද? මොකද මේ මිනිහා කඩප්පුලි කරගත්තට පස්සේ බිම දාගත්තට පස්සේ මිනිහා කවගේ ඕනේ වැඩක් ගන්න. ඒ වෙනුවට බයලජ්ජාව සති සම්පජාන්නේ ඉන්දිය සංගරය ආපුවාම පේනවා. මේ මිනිස්සයා නිකන් හැසිරෙන්නේ අං කැඩිච්ච ගොනික් වගේ. මේ මිනිස්සයා හැසිරෙන්නේ ඔලු කට්ටකට බත් ටිකක් හිඟාගෙන කන වසල දරුවෙක් වගේ. ඉතින් අර අංගපතංග විහිදුවගෙන ඉන්න කට්ටියගෙ මේ යකාට මේ රස තේරෙන්නේ නැහැ. අපි වගේ ටික හිටපල්ලකෝ නිකන් සද්ද බද්ද දාගෙන කිය. ඉතින් බුදුරජාණන්සේ අපිට කතා කරගෙන උඹලා අංකඩිච්ච ගොන්නු වගේ හිටපල්ලා. පොළු කට්ටකට නැත්නම් ලබු කට්ටකට කවුරු හරි දෙන බතක් ගා කාලා. වසල දරුවෙක් වගේ හිටපල්ලා. එහෙම නැත්තම් උන්දේ සංවරය කරන්න බෑ. ඉතින් ඒ නිසා සති සම්පතයි නැත්තම් ඉන්දිය සංවරයක් බයලජ්ජාවක් නැහැ. බයලජ්ජාවක් නැත්තම් ඉන්දිය සංවරයක් නැහැ. ඉන්දිය සංවරයක් නැත්තම් සීලයක් නැහැ. නිසා අපි සීල්වා කියලා මොකද්ද රකින්නෝ. ඉතින් ගාක්කලාට එක සීලබ්බත පරාමාස වෙනවා. මොකද සීලේ නිසාම හිත වික්ෂිප්ත වෙනවා. මග්ගමග්ග ඥාන දසන විසුද්ධියට යනකොට තේරෙනවා රකින්න ඕනේ සීලය සමාධියට තුරු දෙන එක තමයි. එහෙම නැත්නම් සීල විසුද්ධි ආවදාය යාවදේව චිත්ත විසුද්ධත්තාය මේ සීලේ සැහැල්ලුවක් දැනෙන්න ඕන. හිතේ වික්ෂිප්ත බව අඩු වෙන්න ඕනේ. මේ සිල්ලක්කට පස්සේ තද වෙන්නයි, වික්ෂිප්ත බව වැඩි වෙන්නයි, පැනික් වෙන්නයි, ડિප්‍රෙෂන් ඇටැක් වෙන්නයි ගියා නම් ඉතින් අනිවාර්යෙන් වයර් මාරු වෙලානේ. ඒක නිසා මහසි සාදු සංසම් සඳහන් කරනවා ගිහියන් භාවනාව ලේසි පැවිද්දන්න වඩා මොකද පැවිද්ද ගොඩාක් කොළූඩු තියනවා සිල්පද ගොඩක්. හැබැයි Taman දන්නවා කිරිබිම් මල් නැටි කඩනවා වගේ කැඩෙනවායි කිය. ඉතින් ඒක උඩ මොකද වෙන්නේ? ඒ සාමාන්‍ය ගියේක තරම්වත් සිලක් ගන්න බෑ. ඒ සීලයට අවලම්බ කරනනේ බැරි බර නොගටින් අබරෝ. පුළුවන් ටික කරපන්. ඒ කරනකොට දැනෙන්න ඕනේ පහසුවක් තියනවායි කියන. ආන්නේ විදිහට සීල විසුද්ධිය ආවදේව චිත්ත විසුද්ධත්තාය චිත්ත විසුද්ධිය ආවදේව දිට්ඨි විසුද්ධත්තාය තමයි තේරෙන්න ඕනේ. මේ දුන්න බලියට කරේ තියන යන එකක් නෙවෙයි මේක තියෙන්නේ මේ මේ සෙල්ලම මේ කරගෙන යන වැඩේ තමන්ඩ වැටෙන්නේ ওই මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය නම් මේ මිනිස්සු රට්ටු මොන දේවල් කරත් තමන්ගේ සතියට උදව් වෙන දේ සම්පජඤ්ඤයට උදව් වෙන දේ එහෙම කරන පිරිසක් ඉන්නවා මේ ලෝකේ ඕගොල්ලෝ දන්නේ නැති උනා ඒගොල්ලෝ ඔක්කොම දේවල් කරන්න හම්බුනේ එක අරමුණක් අත්තා ඒ අරමුණත් එක්ක කරගෙන යනවා එහෙම නැත්නම් සරල ජීවන රටාවක් simple living high thinking ඔය පැත්ත කරලා ගත කරන ඉතින් ලෝකයට පේන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ අපි තමයි ජීවත් වෙන්නේ කියලා. නමුත් ඒගොල්ලෝ දන්නවා පිටේ වනේ තියෙන මීම වගේ ආරස්ස වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒකට සාසනයක් තියෙනවා. ඒකට විනයක් තියෙනවා. ආන්නේ පාරට ගියාට පස්සේ තේරෙන මේ කවුරු රට්ටු 100ක් වැරදි පාරේ ගියත් මට ඕන පාරේ මට යන්න. ඒකට පාර තියෙනවා. හැබැයි මේ පාර යන්න න්‍යායපත් මේ කාගවත් න්‍යාය පත්‍රයක් ඕනේ නැහැ. ආරක කියලා දෙන්න ඕන කමකුත් නැහැ. ඒක නිසා අපි යම් වෙලාවක හිතන අනේ මං පව් කරලා තියෙන නිසා මට භාවනා කරන්න බෑ. මම භාවනා කරන්න සුදුස්සෙක් නෙවෙයි කියලා කවුරු හරි ඔළුවට දාපු නරක අදහසක්. මොකද සතිය තියෙනවනම් ඉන්දිය සංවරය, බයලජ්ජාව, ඉන්දිය සංවරය හරහා සීලෙට එන්න පුළුවන් දුස්සීලයකට. සතිය තියෙනවනම් දුස්සීලියෙකුට බයලජ්ජාව හරහා ඉන්දිය සංවරය සිල්වතෙක් වෙන්න පුළුවන්. සිල්වත් ලෝකේ බෑ බෑ ඕක ගණන් ගන්න බෑ ඕක දුස්සීලයි කියනම මේ මනුස්සයට කාට ඔක්කක් කියලා දෙන්න ඕන කමක් නෑ. එයා දන්නවා මං හිටියේ මෙතන. ශාසනීය ආලෝකයක් ලැබුණා මං ගියා. මේක අයිතිවාසිකම කාට හරි තියනවාද මේ සති සතිය වඩන්න වෙන්නේ මේ සුසුකම් තියෙන්න ඕනේ කියන්නේ? එහෙම දෙයක් නැත්තේ නෑ. ඒක මේ කාටවත් කියන්න යන්න එපා. දේශමාන්‍ය කරන්න යන්න එපා. ඕකෙන් කරන්න ගියොත් අවුලක් වෙනවා. Taman ආදර්ශයක් අරගෙන යන්න පටන් අරගත්තොත් Tamanට තේරෙන පටන් ගත්තා මේ ලෝණ සූත්‍රයෙන් සරුවචන්සේ පෙන්නනවා මේ පුළු පුළුවන් තරම් සත්‍යමත්ම වේම් කරන හැම දෙයකදීම සත්‍යමත් වෙලා ගිය ගමන් තමයි තේරෙනවා ඒ පව් හොදාගෙන ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අර මම නිතර මගේ කතාව කතා කරනවා ඒ මම දෙතරයක් ගිහිල්ලා තියෙනවා වැලිකඩ හිරගෙදරට මේ දඬුවමකට නෙමෙයි භාවනා කරවන්නේ. දෙවෙනි සැරේ ගිය වෙලාවේදී දවසකම වැඩ පිළිවෙලක් කරා. කරලිවලා එකට ධර්ම සාකච්ඡාවක් තිබුණා. ඒ ධර්ම සාකච්ඡාවක් තියෙනකොට අනු 118 දෙනෙක් හිටියා මරණ දඬුවම නියමෙච්ච කට්ටිය. හරිම සිරියාවන්තයි සුදු ඇඳගෙන හරි ගානට පළයට වාඩි වෙනවා සාදු කියන ඔක්කොමලා එකට කරන්නේ. හරිම ලස්සනට වැඩ කරනවා. ඉතින් ඇහුව ප්‍රශ්න වගේක් සක්මන් භාවනාව ගැන කද්දාකත් හිතා ගන්න බැරි ප්‍රශ්න. ඒගොල්ලෝ ඒක කරලා. එතකොට එතන ඉන්න එක මිනිහෙක් කතා කරලා කියනවා මට මේක හිතුණමයි කියන්න මේ හිතුණා ස්වාමීන් වහන්සේට. මේක නිසා මේ කතා කරන්න ඉච්ච දක්ෂ කෙනෙක් නෙවෙයි. ස්වාමීන් වහන්සේලා හරියට ඇවිල්ලා අපිට බණ කියනවලු භාවනා කරපළේ කොහේ කොරන්නද සාංශේ එකෙක් මරලා මරණ දඬුවම ඇවිල්ලා තියෙන අපිට ඇස් දෙක වහගත්ත ගමන් දෙස් දෙනවා. මොන දෙයක්වත් කරන්න බෑ. ඒක වහන්සේ තේරුම් ගන්නදී කිව්වා. ඔබ වහන්සේ නම් එහෙම කියලා නෑ. හැබැයි වහන්සේත් කියනවා ඇති. කමන්නේ ඔන්නේ සතිය වඩපන් කියලා වඩන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ ඇස් දෙක වහපු ගමන් අත්තානුවාද බය එනවා පරානුවාද බය එනවා ඉතින් ඒ නිසා මේ භාවනා වැඩසටහන් කරුවට වදින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි ඔබ වහන්සේ අද දීපු සක්මන් භාවනදී ඇත්ත එක අරගෙන වම තියෙනකොට මේ වම් පොළවේ පය වදිනකොට ඕක සතිය කියලා ඔබ වහන්සේ කියූපු එක දැනුණට පස්සේ මට තේරෙනවා ස්වාමීන් වහන්සේ සතෙක් මිනිහෙක් මැරුවත් මරණ දණ්ඩනේ ආවත් වම තිනකොට පොළවේ වදින එක දැනගැනීමට බාධාවක් නැහැ. ඒ සතියෙන්ම දකුණට යනකොට සතිය කඩා ගන්න නැතුව වමේ තුන සතිය යනකොට පුදුම සතුටක් එන්න පටන් ගත්ත සෝහන්සේ කොච්චරද සතුට කියනවනම් වම දකුණ වම දකුණ කියනට ඉහවා ගියා මේක ඔබ වහන්සේට කියන්න ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ සතිය කැඩුවා. ඉතින් බලන්න මේ මිනිස්සියෙකුට අල්ලා ගන්න පුළුවන් තැනකින් අල්ලා දුන්නා මේ මේ ඔය ඔක්කොටම වැඩි ඉස්සරහින් යනවනේ ඉස්සරහ. බුද්ධිමත්සේ හිත කැකෑරන බව දන්නවා. ඊට පස්සේ සතිය ආවට පස්සේ විවේක වෙන හැටිත් දන්නවා. ඒක සිද්ධ වෙන්නේ වම දකුණ වම දකුණ. යාට තේරෙනවලු ඊගා පස්සෙනි පියවරක් තියන්න පුළුවන් කියලා. කවුද එපයි කියන්නේ ඉන්නේ කවුද නැහැ කියන්නේ ඉන්නේ. ඉතින් කතා කරලා කියනවා සංස අපි අද තමයි ඉස්ලාම ධක්මම් භාවනාව කෙරුවේ. කරගෙන යන්න පුළුවන්. ඒ නිසා කොත්තනකින් හෝ පුළුවන් තැනකින් ඒ සතිය වඩාන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා නොබෝ කලකින්. අත් අවුරුද්දක් යන්න ඕනේ. හත් දවසක් යන්න ඕනේ මේක පාර හරි. මොකද්ද හරියන්න හේතුව? අසහනේ අඩු කරනවා. ආතතිය අඩු කරනවා. හැබැයි හැබැයි ආය සලකා බලන්න සම්මා වාචා ගැන. මගේ කට පරිස්සම් කරගන්න පුළුවන්ද මේකට අනුග්‍රහයක් වශයෙන්? කල්පනා කරලා බලන සමන්ගේ සම්මා කම්මන්තේ මොකද්ද දවස පුරා ගත කරන වැඩ කොතෙක් දුරට අනුන් කලබන සුළුද කොතෙක් දුරට තමන්ගේ හිත සංසුන් කරන සුළුද කලබන සුළුද කියලා හොඳට මතක් කරගන්න සම්මා ආජීවේ ඒ තුන නැවත හදාගන්න බැරුව කොච්චර නිස්සන්මනට ආවත් කොච්චර භාවනා කරන්න ගියත් මතක් කරලා දෙයි පුළුවන් බව මතක කරලා දෙයි හැකි සංඥාව දෙයි හැබැයි තමන් පොඩ්ඩක්වත් කැප කරන්න කැමති නැත්නම් මේ කච කච වචන. තමන් පොඩ්ඩක්වත් කැමති නැත්නම් තමන්ගේ දවසේ වැඩ කටයුතු ටික පොඩ්ඩක් මේ සතියේ සම්පජඤ්ඤයට බර වෙන විදියට. තමන් පොඩ්ඩක්වත් කැමති නැත්නම් මේ හම්බ කරන කන ක්‍රමේ හූර කැමක් කරන්න එපා වෙන කවුරක් අය. කවදාකවත් ණයක් වෙන විදියට ආත්මෙට ගිවන්න වෙන වැඩ කරන්න යන්න එපා. ප්‍රයෝජනේ සලකලා බඩ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න. ඉතින් මේ තුන හදාගන්න අර මග්ගාමග්ග ඥාන දසන විසුද්ධිය තමන්ම ආයෝජනය කරන්න ඕනේ. ඒකට මේ මම මුලින් පව කරලා තිබුණා යේසුස් වහන්සේ මෙහෙම කියලා තියෙනවා නිගණ්ඨනාථ පුත්ත මෙහෙම කියලා තියෙනවා කරන් කරන ලද කර්මානුව අපාගත වෙනවා කියන කතා ඔක්කොම කන්න පුළුවන්. ඔක්කොම ලුණු ටිකක් ලුණු කැටයක් ගන්න ගංගා නම් ගඟට දැම්මා වගේ ඒ හැකියාවේ හැකි සංඥාවටමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැතුව මේ පව් කරපු එක අපායට යනවා කියලා කුරුසෙත් දිලා නැ ගහන්න නෙවෙයි. පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. උඹට හැදෙන්න පුළුවන් කියන්නේ. ඉතින් මේක ආද බෞද්ධයෝ ගාව නෑනේ. බෞද්ධ හිතාන තියෙන ආසෙන් කවුරු වෙලා ආශිර්වාද කරලා ආඹට දැන් ඔන්න පළවෙනි ධානය හම්බ වෙනවා. ඔන්න දෙක හම්බ වෙනවා. ඔන්න තුන හම්බ වෙනවා. උඹ ඕන්න අර මේ කන්ත කත්‍ය පිටිපස්සේ චන්නමෙති ඇලිලා ගියා වගේ දිවි කෙලිම ගිල්ල නිවනට වැටේ. පලිගෙල්ලිලා යන්න පුළුවන් වෙයිලා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ. කරන්න බෑ මේ ගෙවන්න වෙනවා. ඒ ගෙවනකොට හොඳට මතක තියාගන්න දිට්ඨ ධම්ම වේදිනේ වශයෙන් ගෙවන එක ලාභයි. නැත්තම් වැල්පොලි ගෙවන්න වෙන නිසා භාවනාවේදී මතුවෙනවනේ අපිට දුක්, කරදර, හිරිහැර, අරියාදිනට හොඳට බලන්න කිඳිරි ගන්න එපා. ඒක කාගෙන ඵලයන්. ඕක අත ඇරියොත් උඹට ආය සංසාරයක් ගෙවන්න වෙනවා. ඕක ඇවිල්ලා ඕකට ගෙවන්න. ඊට පිට නරකද? ඕ තව එක චිත්තක්ෂණ. තව පොඩ්ඩක්. ඉතින් කල්පනා වෙන්නේ මොකද්ද අපිට? මෙච්චර භාවනා කරන ළඟ ඉන්න මිනිහා මොකද අප්ප කහින්නේ? මේ මිනිහට කහින්න තියෙන්න පුළුවන්. ඒ බයිලා කියන්නේ කෝ කවදාකවත් නිකන් නම ඌ කෑගත්තා වෙයි අපිට මොකෝ. වැස්ස වහින්නේ මොකද කියලා අපි නඩු කියනවා. මැස්ස වහන්නේයි කියලා නඩු කියනවා. ඉතින් කවදාද ඉවරක් වෙන්නේ මේ කතා? කැස්ස කෑවොදෙන් වැස්ස වහවොදෙන් මැස්ස වහවොදෙන් මම භාවනා කරනවා. නැත්නම් මම සතිය පිනනවා කියලා බැලුවොත් මැස්සෙකුට පුළුවන් ද සතිය කඩන්න අපා. ඉතින් වේබුසයිඩෝ කියනවා උඹ එහෙම කියනවනම් කැස්සට කැඩෙන සතියක් උඹට තියෙන කියලා උඹ හිතාගන්නේ කියලා. වැස්සට කැඩෙන සතියක් උඹට තියෙන කියලා උඹ හිතාගන්නේ කියලා. මැස්සෙකුට කැඩෙන සතියක් තියෙන හිතාගෙන ඊට පස්සේ වැස්සට වඩින්න එපා. අනිද්දාසේ මැස්සෙක් ආව සතිය පවත්නවා. ඊට පස්සේ හිණයක් ගහපන්. සතිය පවත්නවා. එතකොට තේරෙනවනේ දවසින් දවස දවසින් දවස දරා සිටීමේ ශක්තිය සහ ප්‍රතිශක්තිය වැඩෙනවයි කිය. කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. ඒ වෙත් මැස්සා ඉන්නේ කර්මානුරූපව. වැස්ස වහින්නේ එහෙමයි. ඒ මනුස්සයා කැස්ස ගහන්නේ ලව් එකට නෙවෙයිනේ, උගුර ගහනවටනේ. ලව් කැස්සක් නම් ඔන්න කියවන්න පුළුවන්. ඒ කෙල්ලෙක් දගල <coughs> එහෙම එකක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ. මේ වගේ දේවල්වත් බේරගෙන යන්න බැරුව මෙච්චර වටින සතියක් ඉදිරිපත් කරගෙන යනකොට ඔයගොල්ලෝ ගෙදර ගියාම කොච්චරක් දොස් දකීද මේ වෙනදා දාලා තියෙන රේඩියෝ එක දානකොට අද තද වෙනවා. වෙනදා දාන ටෙලිවිෂන් එක දානකොට ඔන්න තද වෙනවා. දරුවන්ට බයිනවා, අහල්ලපු ගෙදර මිනිස්සුන්ට බයිනවා. අයියෝ මේ මිනිස්සු බහන්න කවට භාවනා කරන්න දෙන්නේ නැනේ. ඒ භාවනා කරන ඉස්සෙල්ලා එහෙන ගැවුවට ගානක් නැහැ. කම්මලේ බල්ලට වගේ. දැන් භාවනා කරලා ගිය ගම අනේ මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ටයි අත්‍තරම මේ මෛත්‍රී කරුණාව වර්ධු කරන්න ඕනේ. මෙයා භාවනා කරන ඉඳලා. ඒ කියන බයිසිකල් බදිනකොට පාර අයින කට්ටියට හෙල්මට් අරන් දෙන්න ඕනේ. මොකද පාර අයින මිනිස්සුන්ට මැරෙන්නේ. බයිසිකල් බදිනකොට හෙල්මට් තිබුණ නැතර ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද මේ සතිය කියන එක දන්නේ මේ ඉස්සරහට හම්බෙන දෙයක් තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. ඒක යනකම් අපි බෝඩකම් කරනවා. ඊයත්තුත් කරනවා. නමුත් අපේ ප්‍රතිශක්තිය වැඩනට පස්සේ, දැරීමේ ශක්තිය වැඩනට පස්සේ අපිට පේනවා ඒ වාහනේ ගියාට පුංචි පාරවල් වල වලක් තිබුණාට ওই ටයර් එක පොඩ්ඩක් ගැසිලා ෂොක් ඇබ්සෝබරේට් අහුවෙනවා. ලොකු වලක් තිබුණොත් විතර පොඩ්ඩක් ස්ලෝ කරගෙන යනවා. විශාල වලක් තිබුණොත් විතර පාරෙන් බහලා වැඩ කරන්නේ නැත්නම් ওই ෂොක් ඇබ්සෝබර් එකේ වැඩි වෙනවා. ආන්නේ විදිහට මේක අල්ලන්න ගියොත් එයාගේ විසුද්ධියක් එන්නේ එන්නේ එන්නේ සිදුවෙන බව පේනවා. ඒකට ඉවසීමේ ගතියක් හිතන්නේ ඒ ඉවසීම ගතියට සාමාන්‍ය ලෝක හිතන්නේ නෝන්ජල්කම කියලා. ගැහුවොත් ගහන්න ඕනේ, බැන්නොත් බනින්න ඕනේ, චෝදනා පත්‍ර ලියන්න ඕනේ. අදිචෝදනා පත්‍ර ලියලා ඉන්න මුළු දවස පුරාම පෘථජනය කරන්නේ චෝදනා පත්‍ර විතරයි. කවදාකවත් තමන්ගේ අර හැකි සංඥාව උරගා බැලීමේ ශක්තිය. ඉතින් ඒක මේට වැඩි හොඟක් කැපිපේන්න පටන් අරගත්තේ මොකක්වත් නොදන්න මේ පොඩි දරුවන්න මේක දීපු ගමන් ඊළමයි මේ කරදර ASCII වගේනිය නැති. ඔය වැඩිහිටිය වගේ චරිත තුන මොකුත් නැහැ. ඊළමට ඕනේ කරලා තියෙන්නේ මේ බාධක දෙවියන් තරගෙදී හැන්දක් කටේ තියලා හපාගෙන දෙහිගිරියක් තියාන කියන බබ වට්ටන්න නැතුව යන්න. ඉතින් ළමේ දෙපැත්තේ ඉන්න කට්ටිය ඉස්සර දුවනවා කියලා වටපිට බැලුවොත් දෙහිගිරිය වැටෙනවා. ඉතින් මේ මිනිස්සුගේ දෝෂයක් නෙවෙයි. ඉතින් ළමේට කියනවා සත්‍යයත් වගේ තමයි. වැටුනොත් ඔයා අප මුලට එන්න ඕනේ. අනේ මේ ළමයි හොයාගන්න ක්‍රම සහ විදි බලනකොට නාකි පරාදයි. නාකිගේ වැඩේම දොස් චෝදනා. ඒ මොකද මේ අපිට ඉස්සරහට මේක සකස් කරගන්න තැනක් එනවා. මාර්ගය මාර්ගය දෙක තේරුම් ගන්න බුල එතකන් බොහොම බය බොයි කියාගෙන යටහත් පහත් නියතමානීව යන්න ඕනේ. ඇයි මේ ශාසනයේ නාමයේ මේ ධර්මයේ නාමයෙන් එහෙම නැතු මේ කාටවත් බය නෙමෙයි. එතකොට ඒක නා ඉන්නේම අංකඩිච්ච ගොනෙක් වගේ තමයි. ඒක නා ඉන්නේම වසල දරුවෙක් මේ පාත්‍රයකට හිඟා කාලා ජීවත් වෙනවා වගේ. ඔය ආඩම්බරකම් මාන්නක්කාරකම් එක මේ ගමන යන්න බෑ. ඉතින් ඒකට ආදර්ශ තිබ්බනේ අපේ සාරිපුත්තාදී මහා ස්වාමීන් වහන්සේලා. ඉතින් නිසා අපිට කියත අපි ඒ પરම්පරාව යන්නේ. මෙතෙක් මේ කරපු ඔලමල කන්නේ කොහොම නියතමානී මේ වැඩේ කරගෙන යනවා කියලා යනකොට යාට තේරෙනවා. ඔය ඔය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට ගිහිල්ලා තමන්ගේ පින පැත්ත වැඩි වෙනවා අධි කුසලයේ පැත්ත වැඩි වෙනවා පව් කෙරෙනවා නමුත් ඒක අඩුයි දැම්මට පාරහ වුණා කියලා දැනනට පස්සේ මේ සීලේ පිළිබඳ තියෙන බය නැති වෙලා යනවා. දේවල් වල තියෙන බය අඩු වෙන්න පටන් ගන්න යදන බය. එයි කිසි කෙනෙක්ගෙන් උදව් උපකාර ඕනේ මට ඒක සකස් කරගන්න පුළුවන්. ආය යකදුර ඕන කරන්නෙත් නෑ, පඳුරු ගැට ගහන්න ඕන කමකුත් නෑ, අපනෝල් දාන්න ඕන කමකුත් නෑ. භාවනා කරලා බලන්න කරනකොට තියෙනවා එක පාරක් වරදිනවා ඊගාදට හරියනවා. ඒක ඔක්කොම සාන්ති කර්ම වෙලා ඉවරයි. එයා දන්නව ඈත ඉඳලා මූඩ හත් කවුවත් ඒදී අමුඩ ගහන්න යන්නේ මූඩ ළඟට ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ කවුද අපේ රට්ටපාල මහා ස්වාමීන් වහන්සේ ගෙදර හිටපු හත් පරම්පරා හතක බුදලියක අයිතිකාරය. ඉන් දවසක් ජේතවන සවැත් නුවරට ගියාට පස්සේ කවුදෝ වුණාද කියවගෙන ඉන්නවා මෙයත් ගිහිල්ලා අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ Brahmacharya රකින්න සංකලිකිතයක් වුණා වූගේ මේ පිරිසුදු Brahmacharya රකින්න ගිහිගේ අතාරින්න ඕනේ. ඉතින් මෙයාට මේ කාරණා දෙක තුනම එක සැරේ ඔලුවට වදිනවා. මම අතාරින්න. ඉතින් ගිහිල්ලා අම්මට තාත්තට කියනවා විවේක වෙච්ච වෙලාවක මම තාත්තේ මට මේ බුදුහාමුදුරුවෝ දැක්ක බණක් ඇහුවා. මේ මට මේ Brahmacharya රකින්න ඕනේ. ඒක රකින්න මට ගිහිගේ අතාරින්න ඕනේ. මට හැබැයි මම බුදුහාමුදුරුවෝ ගාට ගියාට පස්සේ කිව්වා අම්මයි තාත්තේ අවසර නැතුව දෙන්න බෑ කියලා. ඔබ වහන්සේලාගෙන් මං ඉල්ලා හිටනවා මට අවසර දෙන්න. ඉතින් අම්මා කතා කරලා කිව්වා අනේ පුතේ උඹ මැරුණත් අපි කනගාටුවේ වෙන් වෙන්නේ. පණ සීදී කොහොම වෙන් වෙන්නේ? ඉතින් අහලා වැඩක් නෑ දෙන්නේ නෑ. ආයෙසරක් ගිහලා කියනවා එක සැරයක් කිල්ලෝ අම්මා තාත්තා දුන්නේ නෑ. නමුත් මගේ සීන කැක්කුවට මම මේ කියන්නේ. මට බුදුහාමුදුරුවෝ කියනවා ඔය දෙන්නගේ ආශිර්වාද ඕනයි කියලා දෙන්න. ඊට පස්සේ කියනවා මම ඔබට සැරයක් කිව්වනේ. මරණදී පවා පුතේ උඹෙන් උඹ අපිට ඉන්නේ එකම පුතා ඇහැ වගේ. අපි වෙන් වෙන්නේ දුකෙන්. ඔබ පණ තියදී කොහොම වෙන්නද හිතන්න එපා. ආත්මතු પરම්පරා රාජසන්තක වෙනවනේ ඔක්කොම. හිතන්න එපයි. ආයෙසරක් ගිහිල්ලා ඒ සැරේ යනකොට කාපට් දාපු නැත්නම් මට දෙන්නේ කුස්සිය වගේ දැනකදී. ගොම පොළොව වගේ අහන ආයෙසර. අම්මයි තාත්තේ එහෙම කියන. එහෙම දපනවා. එක්ක මරණ එක්ක පැවිද්ද කියලා. ආස්තරණේ නැති පොළොවේ දපනවා. ජම්ම දාතයි නෝක ඔය බඩගිනි වෙනකොට ඔක නැගිටින්න නැtei කියලා දවසක් ඉන්නු නැගිටින පාටක් නැහැ. ඊට පස්සේ පත වෙලා කියනවා පුතේ මේකයි ප්‍රශ්නේ දැන් බලපන් ඔබ ගියාට පස්සේ මේ බූදලේ සේරම රායසන්තක වෙනවා. ඉතින් බලපන් අපිට මොන තරම් දුකක්ද කියලා. ඉතින් මේක ඉඳලා එතකොටමත් ගෑනු පස් දිනක් කියනවා. ජොලිය ඉන්න පුළුවන්. ඊමණට ඇහෙන්නේම නැහැ. ඊට පස්සේ යාළුවෝ ගෙන්නනවා. ඉතින් යාළුවෝ හිතා ගන්නවා මචං වරෙන් මචං මහමුදේ නාන්න යන්න කිව්වම යයි කිය. අනේ යන්නේ. ඊට පස්සේ කියනවා අම්මට තාත්තටයි පැත්තට කරලා දැන් මේක සෑ මැරෙන්න යන්නේ. උවිත විදිය හොඳයි අපි පැවිදි කරලා පස්සේ සිවුරු අරවමු කිව්වා. ඔය නා යාළුවෝ දෙන ගුණ්ඩුවේ. ඉතින් කට්ටිය ඔක්කොම කරලා ඔන්න පැවිදි වෙන්න අවසර දෙමි. මේ මෙයා ජහට නැගිටලා කාලා බීලා බුදුන් ළඟට ගියාට පස්සේ බුදුන් සහනවා අම්මයි තාත්තයි අවසර හම්බුනේ දෝ. පැවිදි වෙලා පලාතක නැතුව ඈත පලාතකට යනවා. පැවිදි වුණොත් නම් ගොයෝ නෑදෑයොත් එක්ක නම් ඉන්න එපා. දන්න පලාතක ඉන්න එපා. කද්දාවත් භවනා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ දන්නේ පල්ලෙහාට අදින්න විතරනේ. අපිට නෑදෑ ඔක්කොම උඩට ගන්නවට වැඩිය හොඳම වැඩේ තමයි නන්නා දුන්න පැත්ත කරනවා. මාට බුරුමේ ගියාට පස්සේ තිබුණ ජොලිය. ටෙලිෆෝන් නෑ, SMS නෑ, කතාවක් නෑ මොකෙක්වත් දන්නේ නෑ. යුනිවර්සිටි කීටපු කට්ටියට ආරංචි වුණාලු මේ සීතුල් පව්ව ගිහලා අලියෙක් ගහලා මැරිලායි කියලා. ඊට පස්සේ හොයන එක අතෑරියා. අනේ අලියට වඳින්න වටිනවා. ඉවරයි. උල්ලංඝක්වත් නැහැ. කතා කරන්නේ බුරුම භාෂාව, ඛණ්ඩ තියෙන බුරුම ආහාර, බුරුම සංස්කෘතියක්. මම නිකන් උඩින් ගිහලා පැරචුට් එකෙන් දැම්මා වගේ හිටියා මට හිතුණා අනේ වාසනාවක් කියලා. අර රට බලාමුත් එහෙම ගිහලා රහත් වෙනකම භාවනා කරනවා. භාවනා කරලා ආපහු එනවා බුදුජාණන් වහන්සේ ළඟට අඤ්ඤ භාවය ප්‍රකාශ කරන්න. ස්වාමීන් වහන්සේ යමක් සඳහා පැවිදි වුණාද ගිහි අතහැරිද මේක සම්පූර්ණයි. ඉතින් බුදුජාණන්සේ හොඳයි කියලා කියනවා. මෙයා පින්නපාත යනවා අර සිටුමෙදුර තියෙන මාලිගාවේ තියෙන වීදිය දිගේ. ඒ පලාතේ කවදාවත් පින්නපාතයක් දෙන්නෙත් නෑ. දකින්නකොටම හග්ගෙඩිය කියලා බයින්නවා නැත්තම් සෝම්පාල කියලා බයින්නවා දෙන්නෙම නෑ. මොකද මේ හාමුදුරු පෙන්වන්න බෑ. මොකද මේ පුතා හොරකම් කරුවේ මේ සාසනය කියලා. ඉතින් බින්න පාතේ නැහැ. ගේ පහු කරන යනකොට 16ක් එළියට එනවා. ඊට ඉස්සෙල්ලා දවසේ නරක වෙච්ච පිට්ටු කෑල්ලක් හරි රොටි කෑල්ලක් හරි විසි කරා. මේ හාමුදුරහන නැගිනිනෝක ගෙනියන්නේ විසි කරන්නද කියලා. ඉතින් 16 දන්නේ කියනවා එහෙමයි. එහෙනම් මගේ පාත්‍රයට දාන්නේ කියනවා. ඉතින් අර පාත්‍රය දිගාරනකොට අත් දෙක දකින්නකොට 16 දන්නවා මේ මගේ ස්වාම පුත්‍රයි කියලා. කකුල් දෙකේ ලකුණයි අත් දෙකේ. ඉතින් දුවන ගිහිල්ලා අම්මට කියනවා අම්මේ ස්වාමීද දියණියනි අපේ ස්වාමි පුත්‍රය ඇවිල්ලා ඉන්නවා. එතකොට මම්මා කියනවා මේ කතාව ඇත්ත නම් ඔබ මම දාස් භාවයෙන් නිදහස් කරනවා. ඒ තරම් සතුටක් දැන් ආපහු පුතා ගෙදර ඇවිල්ලායි කියලා. ඒක තාත්තට ගිහලා කියනවා බලන්න කියලා. යනකොට අර රොටි කෑල්ල වළඳනවා. කැඩිච්ච ගේක බිත්තියක් අයිනේ ඉඳගෙන. ඊට පස්සේ ගිහලා අහනවා ඇයි එහෙම කරන්නේ? එන්නකෝ ගෙදෙට්ට මේ මේ මේ මොකද මේ රොටි කෑල්ලක් වන්නේ නැහැ නේ මේ දවසේ පින්න පාතේ කිවරයි. ආයෙත් දවසේ පින්න පාතේ ගැන අපේක්ෂාවක් නැහැ. ඉවරයි. එහෙනම් හෙට දානේ. හා ඉතින් මේගොල්ල ලැහැත්ති කරනකොට පස් අඹුව පස් දෙනාම ලස්සනට හද්දලා සරසලා රූපලාවන්‍ය දාලා රත්තරන් ගෙනල්ලා දෙපැත්තේ තියලා ලස්සනට හරි ගස්සන දැන් එනකොටම කීයතරි කියලා හිතන. ඉතින් මේ ආම්දුර හොඳට මේ 11 විතර බලාපොරොත්තු වෙලා ළඟට ගියාට පස්සේ දෙපැත්තෙන් සුදු අහලා ගොඩවල් දෙකක් තියෙනවා. අර පස් දිනාම ඇවිල්ලා නාටක සංගල දාලා කියනවා මොකද ඔච්චරම භාවනා කරන දිවි ලෝකේ ගියාම හම්බෙන දිව්‍යාංගනාව අපටත් වැඩිය ලස්සනද අයියෝ ඉතින් ඊට පස්සේ රත්බල හම්දුව කියලා නැගිනිනේ මගේ භාවනාව දිව්‍යාංගනාව බලාපොරොත්තු නෙවෙයි කියලා නැගිනිය කියලා කතා කරනකොටම පස් දිනාටම කලන්ත ඇදලා වැටෙනවා ඊට ඒ ජවනිකා ඉවරයි දැන් දැන් අම්මයි තාත්තා ඊට පස්සේ කියනවා කට්ටිය ගෙනලා අර වැහුම් ඇරවලා පෙන්නනවා මෙන්න තාත්තගේ බුදලේ මෙන්න අම්මගේ බුදලේ එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ නැත්නම් බුදලේ ඊටසේ කියනවා මෙච්චර බූදලයක් තියෙනවා. මේක රාජසන්තක වෙන්නේ සෑම මං කියන්නේ දැන්වත් සලකා බලන්න ගිහිගේ අතාරින්න කියලා. ආම්දුර වෙලාව දිහා බලලා කියනවා දැන් නැ පින්නපාත වෙලා. හරි නම යන පින්නපාත කියලා. ඉජහාට ගෙනලා දාන ටික බෙදුවර පස්සේ දාන බෙදලා එමීට ආපහු යන ගමන් පොඩි ගාතාවක් <laughs> කියාගෙන යනවා. ගාත ඇත්තටම හතර පහක් තියෙනවා. ඒ රට්ටපාල සූත්‍රයේ තියෙන ඒ මොකද්ද ධර්ම කොටස් ඥානන්ද හාමුදුරුවෝ කියන වෙන කිසිම තැනක නැහැ. රටපාල හාමුදුරුවෝ විතරයි මේ බුදු බුද්ධ බණ තමයි මතු කරලා කතා කරන ඕදයි මිගවෝ පාසං. මියෝ වැද්දෙක් මුෙක් අල්ලගන්න පාශයක් කියලා කියන්නේ මේ උගලක් අටවන. එකල එකට හොඳ මුවන්ඩ ආශ කරන විදිහේ රසමස උලක් ගෙනත් දාන්න. නාසදං ආකරම් මිගෝ ඒ මුවා ඇවිල්ලා අමු මේක ගස්ස ගන්න නැතුව උගුල ගස්ස ගන්න නැතුව හැම විතරක් කන. බුත්වාණි වාපංගච්ඡාම බී කාලා ඌ බොහොම ආරක්ෂක තණ්ඩ යනවා අර මෝ වැද්දා ඇඬු කැඳුලෙන් බලාගෙන ඉඳන්. ඒ නිසා අපිට හම්බෙන මොන රසමසෝල කෑවත් කමන්නේ ඕක ඇතුළේ කොක්ක තියෙන බව දැනගෙන. කට්ටිය හිතන නෑ රසමසුරු ළඟටවත් යන්න හොඳ නෑ උගුල ඇතුළට යන්න හොඳ නෑ කියලා. බුදුම පන්දිස්වාංශ කියනවා මේ භික්ෂුවට මේ වැඩේ ගැලපෙන්නේ නෑ මෙහෙම හොඳයි කියලා කියන්නේ මුන්දලව මොනව දැනගෙනද? අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ බුදුරජාණන්සේ තමයි සියල්ල දත් සියල්ලම දක්ෂයා. උන්වහන්සේ අපිට ටැක්ටික් එක කියලා දීලා තියෙන්නේ කාපං රසමසුල හැබැයි කොක්ක ගස ගන්නද? ඒ ටික දන්නේ නැත්නම් අර කොක්කට පොඩ්ඩක් තට්ටු වුණා නම් ගැස්සුණා නම් ඉවරයි. ඒ නිසා එතෙන්ට යනකම් වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. වැරදිමක් නෙමෙයි. රසමසුළු කෑවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර සීලේ දන්නේ තිකන හිතනවා බෑ බෑ. උගුල ගාවට යන්නත් නරකයි. රසමසුළු කණ්ඩමත් නරකයි. මොකද උගුල ගැසෙයි කිය. උගුල ගැස්සෙන්නේ මට්ටම පැන්නොත්. ඒ නිසා භාවනා කරනකොට අපි හිතන රූපයක් දැක්කයි. රූපයක් දැකලිවල එක කෙලෙසයක් වෙන්නේ ඒ රූපෙට තරහ ගියොත් හරි ආසාවක් આવොත් විතරයි. දැක්කට කෙලස් නැහැ. ඉතින් කවුරු කිව්වොත් භාවනා කරන රූප බලන්න එපා කියලා නෑ එහෙම ගන්නෑ. රූපයක් දැක්ක දැක්ක බව දන්නවා අරමුණේ නොවන බවක් දන්නවා. එයා එහෙම ඊට අපව අරමුණට ගන්නවා. එතකොට දැකපු රූපය පිළිබඳ නදකින් කියන හැඟීමක් ආවේ නැත්තම් අනේ බලන්න ඕන කියලා හැඟීමක් ආවේ නැත්තම් රූපේ දැක්කට කෙලස් කියලා නෑ. භාවනා නොකරපු කෙනෙක් රූප ඔක්කොම අයින් කරන්න පටන් අර ගන්නවා භාවනාට ඉස්සෙල්ලා. දැන් මෙතන ඉලා කොළඹට යනකම් ගෑනු කී දේ රෙද්ද උසගෙන ඉන්නවද ඇඩ්වර්ටයිස්මන්ට් වල? ඉතින් ඒ නිසා කොළඹ නොගින් ඉඳලා බෑනේ. වැඩිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙන ඔච්චරන පෙන්වන්න වෙන මොනවද පෙන්වන්නේ. ඒක දන්නවනම් ඒ පොඩ්ඩලමෙන්ට උගන්වනකොට සතිපාසලේ කියනවා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් දැකපු ගමන් පොඩ්ඩලමෙන්ට උගන්වන්න ඕනෙලු මේ මොකද්ද විකුණන්න හදන්නේ කියලා. ඒක විනෝදාංශයක් කරලා දෙන්නේ කියලා. මේ සිගරට් එකක් විකුණන්න හදන. මේ ගෲ බාණ්ඩය විකුණන්න හදන පින්නන්නේ මොකද්ද? බාගරඳ ගත්ත ගෑනු කෙනෙක්. ඒකට ඊළමයට ගෑනු කෙනෙක් හරහා මේ දෙන්න හදන ලනුව හැම තේරෙනවා නම් විනෝදාංශයක් කරුත් ඒ ළමයා හැම කන්නේ ඒ ටික දකින්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ මට්ටමට ගියොත් ඒක තේරෙනවා. එහෙම නැත්නම් ගෑයි නෑ නෑ ඔක්කොම යනකොට තියෙන ඇඩ්වර්ටයිස්මන් වල සුදුසුදි වහන්න ඕනේ. නැත්තම් කෙලෙස් උපදිනවා කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් වල කෙලෙස් නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් කෙලෙස් නැහැ බලන වෙනස ඒකත් එක්ක ගැටුනොත් හෝ. එහෙම නැත්තම් ආස කරනොත් කෙලෙස් තියෙනවා. ඒ නිසා අපි කොතින්ද යනකම් අරමුණක් ඇසුරු කරනවද? එතකොට අපිට ඇති වෙන මනාපමනාප දෙක අඳුර ගන්න බුදුහාමුදුර නෙවෙයි ඉන්නේ Tamanne. අන්න එතෙන්ද යනවා නම් මාර්ගය මාර්ගය දෙක අල්ලන්න පුළුවන්. ඒ චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උච්චපජ්ජති අමනාපං ඇහැට රූපයක් දැකලා මනාපමනාපේ පහළ වෙනවා එයා දන්නවනම් දැන් මට රූපමනාපමනාපේ ආවේ ඇහෙන් රූපයක් දැකීම හරහා කියලා එයාට තාම අවස්ථාව තියෙනවා මේ විදිහේ මේක දිගේ ඉදිරියට ගිය ගමන් කෙලස් මම මේ මට ඒක නොට යන්න පුළුවන් পায়ට සක්පන ඒ නිසා මම ඇහි කෙලස් උපදින තියෙනවා කීලිවලේ රූපේ දකින්න තාක්ක නැත්නම් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජේ චක්කු විඥානං ඈත් රූපයත් එක්ක නිසා චක්කු විඥානේ පාලනවා තින්නම් සංගති පස්සෝ ස්පර්ශයත් පාල වෙනවා පස්සපච්ච වේදනා එතකොට තමයි මේ දකින්න රූපය සුබද අසුබද මනාප දමනාප කියන වේදනාව එනකම්ම චිත්ත ප්‍රවෘත්ති පිරිසුදුයි කෙලස් නැහැ අර වේදනාවෙන් පස්සේ තමයි අපි එක ගැටියුමක් හෝ ඇලිමක් ඇති ඊට පස්සේ කෙලස් එසේ හිතෙන්ට යනකම් කෑවට උගුල ගැසිලා නැහැ තාම රූප දැක්ක පමණින්ම කෙලස් වෙන්නේ දැකපු රූපයත් එක්ක ගැටීමක් හෝ ඇලීමක් ආවොත් තමයි ඒ නිසා ඒ රූපෙට බෑ අපිව කෙලසන්න. Tamange හිත දුර්වල නම් චපල නම් දකින්නකොටම ඔන්න මනාප වෙනවා ඔන්න අමනාප වෙනවා ඊට පස්සේ ඉතින්ලා ඉස්සරහට යන ඔක්කොම කෙලෙස්. ඒ නිසා මුල් අවස්ථා 3 4 අපේ හිතත් බුදුහාමරගේ හිත වගේම තමයි. ඇහැ රූපයක් දැක්ක චක්කු විඥානය පහළ වුණා ස්පර්ශය පහළ වුණා වේදනාවට යනකම් කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් ඒ වගේ විස්තරව දැක ගන්න චිත්ත ප්‍රවෘත්තිය කොච්චරක් සංවේදීව භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි පොදුවේ කියාවි මේක අසභ්‍ය රූපයක් මේක සભ્ય රූපයක් කියලා. රූපවල කිසිම සભ્ય අසભ્યකමක් නැහැ. බලන කෙනාගේ හිතේ තියෙන කඩප්පුලිකම ඇර. එනිසා හිත හදාගත්ත කෙනාට අර වගේ හැම කවකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි උගුල ගසගන්නේ. ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කරනවා පාණිනාමි වනේන අස විසං අන්වා ගමෙය. Tamange hite ate තුවාල නැත්නම් විසභාජනය කරන් ගියාට මොකුත් වෙන්නේ නැහැ. ඉති අති තුවාල හැම තුවාල නම් විතරයි විස අත දිගේ යන්නේ. ඒ නිසා විස තුවාල තියෙන කෙනා විසට බය වුණාද තුවාල නැති කෙනා බය නැහැ. ඉතින් ඒ වුණ අරගල්ලු කෑ ගහලා කියන අල්ලන්න පල්ලන්න පොක විස කියලා. ඒක මම දන්නවා. ඒක විස තමයි. ඔය මට බය වෙන්න දෙයක් නැහැ. මගේ අත තුවාල වෙලා නැහැ. ඒ වගේ මේ ලෝකයා බය වුණාට දේවල් වලට ඒ වගේම ලෝකයා විලාවට පෙනපොම්බන්න ගියාට ලෝකයා විල්ල අපිට උපදෙස් දෙන්න ගියාට මේ මිනිස්සු කවදාකවත් සතිය වඩලා නැහැ. කවදාකවත් පම්බන්න පරිචයක් නැහැ. අර බයට කණමැදිරියා ගිනි පෙළෙලින් බැට කාප එක කණමැදිරට බය වගේ. අද තියෙන මුළු සදාචාර වාදේම එකයි. එක්කෙනෙක්වත් භාවනා කරලා නෙමෙයි කතා කරන්නේ. මේගොල්ලෝ වතුරට බහින්නේ නැතුව ගොඩ ඉඳලා අපි පීනන අපිට උගන්වන්න දෙනවා. ඒ ඒ ඒක අහුවෙනවා අපි අර මට්ටමට භාවනා කරලා තිබුණා. භාවනා කරන තේනවා නේ මේ මිනිස්සු දන්නේ නැතිකමට කෑ ගහනවා. අපි මේ වතුර බැහැලා ඉන්නේ අපි ඕක ඔය ඔය පරිප්පුව කාලා තියෙනවා. ස්තුති කිව්වට හැබැයි අපේ වැඩේ අපි කරනවා. අන්න එවැනි ගතියක් පසුගිය අවුරුදු 40ෙම ලෝකෙ දිහා දිනු වෙනවා. ඒ ඒ යුගයට අපි ඇවිල්ලා තියෙනවා. අපි මේ ලෝකේ ඉපදුනේ අන්නේ වගේ යුග පෙරලියක් සිදු වෙන වෙලාවේ මෙච්චර ලෝකේ විනාශ වෙද්දි මෙච්චර පෘථිවි තලේ රත් වෙද්දි මෙච්චර ඕසෝන් ලේයර් එක විනාශ වෙද්දි මෙච්චර චිත්ත දූෂණ කියෙද්දි සාසනෙ වැඩෙනවා වඩන්න පුළුවන් අපිට ඕවනේ මේ කරන්න තියෙන. එතකොට අපිට කියන්නේ මේ සාසනෙ වඩන කෙනා හරහා එක චිත්තක්ෂණයක් භාවනා කරන කෙනා හරහා එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙන කෙනා හරහා මුළු ලෝකෙම සීතල වෙනවා මුළු ලෝකෙම තියෙන පරිසර දූෂණය නැති වෙනවා. ඒ නිසා හිතන්න එපා මේ පුද්ගලික වැඩක් කැලේ හැංගිලා කරනවායි කියලා. කොහේ කරත් කාට හරි පුළුවන් නම් මේ අප්‍රමාදීව සතියෙන් සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න කරපු බවුත් ගෙවා දාන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා උපන්දාසිර කරපු පව් නැත වරක් වැන්දොත් කැලණී කියලා. මං කියන උපන්දාසිර කරපු පව් නැත සතිය මීටපු මේක්ෂණී බුරින් පන්දිසෝන්ති කියනවා මෝහ පටල සියල්ලම කපලා දානවල එක චිත්තක්ෂණය සතිමත් වුණා. සංසාරේ ගෙනාවු මෝහ පටල සියල්ලම එක චිත්තක්ෂණයක කපන්න පුළුවන්. ඒක අපි මේ වැඩමුළුවේදී දුන්නට පස්සේ ඒ චිත්තක්ෂණය තව චිත්තක්ෂණයක් කරගන්න එක තම තමන්ට අයිති වැඩක්. ඒක අපිට විශ්සර කරලා දෙන්න බෑ. ඒ සඳහා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය කියන එක බලන්න. බලලා ඒ පැත්තට පොඩ්ඩක් නතු වෙලා කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා සද්ධර්මයේ අහලා යෝනිසුමනස්කාරත් එක්ක වැඩ කරන්න ගියොත් අපි ළඟ තියෙන මේ පින, අපි ළඟ තියෙන මේ භව සම්පatti, අපි ළඟ තියෙන මේ ක්‍රමසා විදි හොඳතෝම ප්‍රමාණවත් ආයමයිති බුද්ධ ශාසනිකන් එන්න ඕන කම නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනය ගියයි කියලා මට ඊර්ෂ්‍යාවකුත් නැහැ. ඒක ඇති ප්‍රශ්න නෑ මම උපමාවට කියන්නේ අපි අතර තියෙන මේ ක්‍රමසා විදි, අපි අතර තියෙන මේ දක්ෂතා දෙන්නේ වෙනසක් නැහැ. අපිට වෙලා තියෙන කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් අරයමියා කියන දේවල් අහන්න යනවා. අහන්න නැතුවත් බෑ. හැබැයි අහලා ප්‍රත්‍යක්ෂණය කරන්න කරන්න. අත්දකින්න අත්දකින්න Tamandම තේිනවා. ඒගොල්ලෝ කතා කරන්නේ වතුරට බහැලා නෙවෙයි. ඒගොල්ලෝ මේ ගොඩ ඉඳගෙන පීනන කට්ටිය. අපි බහින බහැලා වැඩ කරන කට්ටිය කියලා නිඳ කරන්න යන්න එපා. කරගෙන කරගෙන යනකොට ওই මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ලස්සන පේනවා. මේ දෙකට බෙදී පාරක් තියෙන මේක අමාර්ගය මේක මාර්ගය. අමාර්ගය වුණත් ප්‍රශ්නයක් නෑ දැනගත්ත ගමන් ආපහු ඇවිල්ලා මාර්ගයට දාගන්න කිසිම බාධාවක් නෑ. එන්නේ ඒකට කවුරුවත් අහන්න යන්න එපා. වැරදුනොත් Tamanට ගෙවන්න වෙන්නේ. හරි ගියොත් Tamanට ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා ධර්මේ පාවිච්චි කරන්න, Tamanගේ මද්දකෙම පාවිච්චි කරන්න කරලා මේ සතියෙන් ඉන්න තාක්කල් වර්ධින්න තියෙන ඉඩ අඩුයි. අනිකුත් දක්ෂකම් පස්සේ සතිය විසින් ගොනු කරලා ගේනවා. ගෙනලා පාර හදලා දෙනවා. ඒ නිසා මේ පෙරගමන් කරුවෙක් වගේ පුබ්බ නිමිත්තක් වාගේ පූර්වාම පූර්වංගම වෙන දෙයක් වගේ මේ සතිය තියෙන බව තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒක නහට ගමනේ හම්බෙන බාධක කරදර අඩුකමෙන්ම එහෙම නැත්නම් අපි කියනවා නම් අසහනේ අඩුකමෙන්ම තේරෙනවා නිවන් නොදැක්කට නිවනේ සුවඳ තේරෙන්න පටන් ගන්නවා. ඒ නුවණේ පෙරමග ලකුණු තේරෙන්න පටන් ගන්නවා. අපි හිතනකොට විශාල ප්‍රතිශතයක් ඒකත් මේ වෙනකොට තේරුම් ගන්න තියෙන හැබැයි ඒගොල්ලෝ බුද්ධඝංකාරයෝ කියලා කෑ ගහන්නේ නැහැ. කියාපාන්න යන්නේ. ඒගොල්ලෝ දන්නවා කියාපාන්න කිව්වොත් මේ සතියට බාධායි. ඉතින් අපිට තියෙන්නේ අන්නේ ඒ පෙළපාලියට එකතු වෙලා පුළුවන් තරම් මේ සතිය වඩ아가න යන්න පටන් අරගත්තොත් මේ නව ආකාරයේ චිත්ත මේ කත මේ නව ධම්මා භාවයේ තබ්බා කියන එකේ දවසින් දවස ජවනිකාවෙන් ජවනිකාවට දිටට යන බව තමන්ගේම අතීතයට සාපේක්ෂව තමයි දැනගන්න පුළුවන්. පොදු ගන්න මොකුත් තියෙනවා. පොදු එක තමයි ඔය චිත්ත විසුද්ධි ක්‍රමේ නැත්තම් සත්ත්ව විසුද්ධි ක්‍රමේ තියෙන්නේ. ඒ නිසා කාට කාටත් තමයි මේ කරපු ටික තමන්ගේ අත්දැකීම් ටිකම තේරුම් අරගෙන ඒක ගොනු කරගෙන දිශාගත කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා දේශනාවලිය સમાප්තිය සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි.